ඉතින් අපි ඒ සීලානුස්සතිය දැක ගන්න ඕනේ කෙනෙක් භාවනා කරනකොට තමන් තුළ වැඩෙන කාය වචන දෙකේ හික්මීම කොච්චරක් දුරට මෙතෙක් කරපු බුද්ධානුස්සතිය ධම්මානුස්සතිය සංඝානුස්සතිය හරහා සිද්ධ වෙලා තියෙනවද කියලා ඒක පිළිබඳව තමන්ගේම ප්‍රමාණකරණය සහ ඒ අනුව තමන්ගේ ඇතිලා තියෙන ශිෂ්ටාචාරකම ඒ අනුව තමන්ගේ ඇති වෙලා තියෙන මහත්ම ගති, ඒ අනුව ඇති වෙලා තියෙන හික්මීම, සීතල වීම, සීලය සමාජයේ වශයෙන් බලනකොට ඔකට තමයි නිවන කියන්නේ. සමාජයේ ඉන්න කවුරුත් වගේ මගේ බුදුන් සීපත් කළා, ධර්මයේ සීපත් කළා, සංඝයා සීපත් කළා අපේ සාමාන්‍ය බෞද්ධ වචන පාවිච්චි කරන තමන් කය වචන දෙක හික්මෙනවා නම් එවැනි සමිතියක්, එවැනි සමාජයක්, එවැනි පරිශදයක් දිව සභාවක්, බ්‍රහ්ම සභාවක් බවට පත් වෙනවා. ඒටි අපිට හිතන්නවත් බෑ. කිසිම සමාජයක කිසිම ගෙදරක කිසිම තැනක වෙන්නේ නැහැ. ඒක හොඳටම කවුරුත් දන්න දේ. ඒ නිසා අපි හරියට සීලය ලෝකෙටම දෙන්න හදනවා, ගමටම දෙන්න හදනවා, ගෙදරටම දෙන්න හදනවා කියලා කියන එක මුහුදේ මුහුදක් හිඳින්න හදනවා වගේ ලේන වලිගයකින්. තේන කොච්චර නැටුවත් මුහුදක් හිඳින්න බෑ. ඒ නිසා හුඟක් වෙලාවට ඒක අපි දේශපාලන මාතෘකාවක් කරගන්නවා මිසක් කරන්න බැරි දෙයක්. නමුත් ඒ වෙනුවට තමයි ඇත්තටම බුදුන් කෙරේ ශ්‍රද්ධාව තියෙනවා නම් බුදුහාමුදුරගේ අරහදී ගුණ, පූජාර්හ ගුණ, ධර්මයේ තියෙන සක්කාත ගුණය, සංඝයාගේ තියෙන සුපටිපන්න අනුපටිප උජුපටිපන්න ගුණය තමන් තුල පිහිටියා නම් කවුරු මොනතරම් දුස්සීල වුණත් තමන්ට සීලවන්ත වෙන්න පුළුවන්. ඕක තමයි ශාසනය කියන්නේ. ඉතින් අපි උත්සාහ කරලා බලන්න ඕනේ මේ අල්ලපු gedara සිල් රැක්කේ නැතුවට මගේම ඥාති මිත්‍රාදී සීල් රැකේ නැතුවට ඒක මම ඉතිකක්මක් කරගෙන මමත් හිත නරක කරගන්නවද? එහෙම නැත්නම් මේ බුදු කෙනෙක් ලෝකේ පහළ වුණා ඒක සුඛ බුද්ධෝත්පාද සුඛෝ බුද්ධාන උපාදෝ ධර්මයේ ලෝකේ පහළ වීම සුඛය සංඝයා ලෝකේ පහළ වීම සුඛය මේකෙන් මට මේ ජීවිතේට ආලෝකයක් ලැබිලා තියෙනවා ඒ හම්බ වෙන පළවෙනිම සමාජික එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් එකට ආචාර විද්‍යාත්මක කියලා සාන්තිය තමයි සීලය ඒ නිසා තමන්ගේ සීලය මේ අල්ලපනල්ලේ වැඩෙනවා නම් ඒක හොඳට ඕම ලෝකයටත් වැටහෙනවා. තමන්ටත් ඒක තමයි ගණ්ඩ තියෙන්නේ මම භාවනා දියුණු වෙනවද නැද්ද කියලා. ඒ නිසා මේ මාන් තුල තියෙන නැත්නම් තව කෙනෙක් එක්කම හැදිරෙනකොට තියෙන ආචාර ධර්ම ටික. තව කෙනෙක් එක්කම හැදිරෙනකොට තියෙන එකේ ශිෂ්ටාචාරය. ඒ නැත්නම් රටේ පවතින නීතිය, සිවිල් නීතියට මම කොහොමද අනුයාත වෙලා තියෙන්නේ? ඒක එnde ende ende ende අනුයාත වෙනවනම් අපිත් එක්ක gedara dore ඉන භවනා නොකරන කෙනාට එහෙම නැත්නම් gedara යන බල්ලට කුසටත් තේරෙනවා මේ මනස හික්මෙනවයි කිය. මේ මනස සීතල වෙනවයි කියලා. මේ මනස සදාචාර සම්පන්න වෙනවයි කියලා. මේ මනස සීලවන්තයි කියලා. ඉතින් ඒක නොවි යන තමයි අපේ තුල තියෙන සටපට ගති, කලබල ගති පන්තලේදී විතරක් තිබිලා එහෙම නැත්නම් භාවනා මධ්‍යස්ථානදී විතරක් ගිහිලා ගෙදර ගියාට යකමක් දාගෙන දකලන්න හදනවනම් ඒක ලහනවන පන්තලට ඇවිල්ලා ස්වාමීන් වහන්සේ මම දිනු වෙලාද කියලා. ඒ කවුරුත් ඕනේ කන්නඩියක් ඉස්සරහට ගියා වගේ තමයි අපි ඇසුරු කරන පිරිසට තේරෙන්න ඕනේ. සීතල වෙන ගතිය. හික්මන ගතිය. සදාචාර වෙන ගතිය. ඉතින් මේකට කියනවා සම්මුති ආඥානං කිය. භාවනා නොකරන අය කියන්න ඕනේ ඔව් මේ මනුස්සයගේ වෙනසක් වෙලා තියෙනවා කිය. එතෙ මේ ගුරුවරයා මේ මීටරයකට දාලා බලලා මෙච්චර මෙච්චර හැදිලා තියෙනවයි කියලා නේ අපි හිතන්නේ එහෙම මොකක්වත් නැහැ. මේක කියන්න තියෙන්නේ භාවනා නොකරන කෙනෙක් ඉදිරිපිටදී මම හැසිරෙන ස්වරූපයෙන් ප්‍රශ්න කරනවා නම් ඒ ඉතින් සීල නෙමෙයි වෙන මොකද්දෝ තමයි වෙලා තියෙන්නේ. අන් ඇවිල්ලා කියලා කියන්න තියෙන්නේ. ඒකට බුදුරජාණන්සේ අසප්පුරුසයි කියලා කියනවා. මේ මං කරන වැඩ නිසා මම මේ තිල්ලක්කත් සංඝානුස්සතිය කරත් ධර්මානුස්සතිය කරත් බුද්ධානුස්සතිය කරත් මිනිසුත් එක්ක හැල හැප්පෙන වෙලාවේදී ගැටෙන ගැළතෙන වෙලාවේදී ප්‍රශ්න ඇති කරනවා නම් අසත්පුරුෂයි. ලෝකයට කිසිම සාන්තියක් වෙලා නැහැ. ඒ නිසා මේ අපේ සීලය, අපේ බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය සිල් තුන් අතර විතරක් නම් ඒක කවදාකවත් වෙන වැඩක් නෙවෙයි. අපි ඒ ಗುಣ තියෙන්න ඕනේ සිල් නොරකින්න කෙනා ඉදිරියට, මිත්‍යා දෘෂ්ටිකය ඉදිරියට, සීතනා ඉදිරියට, ගහකොළ ඉදිරියට හිට පිට නැති මහ පොළොව ඉදිරි පිට අපි කොහොමද හැසිරෙන්නේ කියන එකට වැටහෙනවනම් අනේ දාට තීරේ හිත හරීම සංවේදී වෙලා තියෙනවා හිත හරීම ප්‍රනීත වෙලා තියෙනවා ඒ නිසා මම ළඟ මේ ගහට කොළට පවා මගෙන් වෙන හානියක්ද තියෙන්නේ දෙක තේරුම් ගන්න ගතියක්ද කියලා. ඉතින් මේක හරීම අමාරුයි තේරුම් කරලා දෙන්න මොකද හුඟ දෙනෙක් හිතනවා මේ භාවනා මධ්‍යස්ථාන කියලා භාවනා කරලම නිවන් දකින්න පුළුවන් කියලා. එහෙමනම් ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සංඝයා වහන්සේලාට ගමට ගිහිල්ලා පින්නපාති කරගෙන ඇවිල්ලා ගම්මුන්ටත් පින් සිද්ධ වෙන්න පුණ්‍යක්ෂේත්‍රයක් වෙන්න කියලා කියන්න ඕන කම නැහැ නේ. බුදුරජාණන්සේ කියන්නේ ඔබ භාවනා කරනවා නම් සත් සීල සමාධි ප්‍රඥා වඩනවා නම් බුද්ධ දානුස ධම්මාන සංඝානුසුති වඩනවා නම් ගමට ගිහිල්ලා ගමේ යට්ටියත් එක්ක හැසිරিলা ඒ මිනිසුන්ට පුණ්‍යක්ෂේත්‍රයක් වෙන්නේ කියලා. අනුතරම් පුණ්‍යක්කිතං. එහෙම නැතුව පැත්තකටම වෙලා බණ භාවනා කරගෙන ඉන්න ගතියකුත් අපේ බුද්ධ ශාසනයේ තියෙනවා. ඒකට කියනවා පච්චේක බුද්ධ කියලා. පස්සේ බුදුරජාන් වහන්සේලා ශාසනය වෙනුවෙන් මොකක්වත් කරන්නේ දන්නෙත් නැහැ කිසි කෙනෙකුට අඳුරන්න බෑ. ඒ උතුමන් වහන්සේලා තමන්ගේම ඥාණයෙන් අවබෝධය ලැබනවා. ලැබුවට මොකද ගිහිල්ලා පින්න පාතියක් බෙදුවට පස්සේ සුකෝ සුඛී හෝතු කියන මිසක්කා ඉන්හැට බණ කියවමනක්වත් එහෙම නැත්නම් මේ ඉගෙනවිල්ලක්වත් මොකක්වත් කරන්නේ නමුත් රහතන් වහන්සේ සහ සරුවච්චන් වහන්සේ එහෙම නැහැ. ඔක්කොමලන සම නැහැ. නමුත් පුළුවන් තරම් කියනවා මේ උතුමන් වහන්සේලා වඩන ලද සීල සමාධි ප්‍රඥා ගුණ හෝ එහෙනම් ඒ උතුමන් වහන්සේලා වඩන ලද බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති කියන්නේ එයාට සීලානුස්සතිය වශයෙන් Taman තුර හික්මීමක් තේරෙන්න පටන් ගන්නවා. Taman තුර සීතල වෙන ගතියක් තේරෙන්න පටන් ගන්නවා. තමන් තුළ සදාචාර සම්පන්න ගතියක් තේරෙන පටන් ගන්නවා. ඒ තේරෙන්නේ තමන් ඇසුරු කරන පිරිසත් එක්ක තියෙන අන්තර් සම්බන්ධතා හරහා තමයි. ඒ නිසා මේක නිතරම සැලකිල්ලෙන් ගතකරනද ගහක් කොලක් එක්ක සම්බන්ධ වුණත්, තිරිසනෙක් එක්ක සම්බන්ධ වුණත්, මිත්‍යා දෘෂ්ටිකෙක් එක්ක සම්බන්ධ වුණත්, භාවනා නොකරන කෙනෙක් සිල් නොරකින්න කෙනෙක් සම්බන්ධ වුණත්, ඒ කෙනාට යම් ආකාරයකින් හිරිහැරයක් සූරාකෑමක් අපේ භාවනා කරන තුලින් වෙනවන. ඉතින් ඊට පස්සේ එතකොට දැනගන්න ඕනේ මේ මගේ සීලේ නැත්නම් මගේ කටයුතු නැත්නම් මම මේ මනින ක්‍රමය බුද්ධ ආදී උත්තරමෙන් වහන්සේලා අසප්පුරුෂ විදිහට සලකනවා. සිල්වන්ත වුණත් සිල්වන්ත අසප්පුරුෂයි කියලා බුදුරජාණන් වහන්සේ අසප්පුරුෂ සූත්‍රය සඳහන් කළා තියෙනවා. ධ්‍යානලාභී අසප්පුරුෂ කියන නම පාවිච්චි කරනවා. ධර්මගතික අසප්පුරුෂයයි කියලා සඳහන් කරලා තියෙනවා. විනයගරුක අසප්පුරුෂයයි කියලා සඳහන් කරලා තියෙනවා. කුලවන්ත අසප්පුරුෂයයි කියලා සඳහන් කරලා තියෙනවා. මොකද ඒ වගේ මේ කාටවත් හිරියර වෙන විදිහට කටයුතු කරන එකට නෙවෙයි ශිෂ්ටාචාරය කියන්නේ. ඒක නෙමෙයි සංස්කෘතිය කියලා කියන්නේ. ඒක නෙමෙයි හැදියාව කියලා කියන්නේ. අපේ කටයුතු තියෙන්නේ නොදන්නා මිත්‍යා දෘෂ්ටි කිනාට උනත් කමන්නේ සාන්තියක් වෙනස කටයුතු කරන්න. ඒ නිසා භාවනා ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න ඒකිනා තමන්ගේ බාහිර හැසිරීම කායික වාචික හැසිරීම ගැන වෙනතට ගොඩාක් වග වෙන්න පටන් ගන්නවා. මේ තමයි ඒ තනියම භාවනා කෙරුවට ලෝකෙට හම්බ වෙන සාන්තිකර తත්වේ. ඒක එකක් වෙන එකක් අනිතික සැලකිලිමත්ෙන් කළ යුතුයක්. ඒ හරිම කොහොමද කියන්නේ හරිම හිතා ගන්න බෑ මේ ශාසනික තියෙන අලංකාරේ මම අහුව ලොකු ස්වාමීන් වහන්සේගෙන් ඉන්න වෙලාවක දැන් මේ මහා කාශ්‍යප මහරතන් වහන්සේ රහත් වුණාට පස්සෙත් දුතාංග 13ම රැක්කා. රැකලා කිව්වා මම පැවිදි කරන්නේ දුතාංග රකින්න අය විතරයි. ඉතින් මං කව දුතාංග රකින්න ඕනේ. රහත් වෙන්නේ රහත් උනට පස්සේ මොකටද දුතාංග රකින්නේ? අවසාන වෙනකම්ම දිගටම පිරිසත් එක්ක හිටියේ නෑ. පැත්තකටලා දුතාංග දුතාංග කියන්නේ සීලේ උත්කෘෂ්ඨ අංශය. මං කව මට නම් තේරෙන්නේ නෑ ස්වාමීන් වහන්සේ මේ සීලේ තියෙන නිවන් දකින්න නිවන් දකට පස්සේ මොකටද සීලයක්? ම්ම් ඊට ලොකු ස්වාමීන් වහන්සේත් පුදුමාකාර විදිහට Taman ළඟට එන කෙනාට අර්ථෙන් ධර්මෙන් අනුශාසනා වෙනදී හැසිරීමකට කටයුතු කරනවා. උනන්දු වෙනවා. ඉතින් මට හිතුණා ඉතින් ලොකු සංහස දැන් කොහොම හැසිරුණත් කමන්නේ රහත් වුණාට පස්සේ පාටියක් දාලා ජොලිය ඉන්න කෙනෙක් කරන්න ඕනේ මේක ආයෙ සිල්පද බරකින්ඩයි කරනවා නම් මොකටද රහත් වෙලා මම දන්නේ මම මේ කියන එක තේරෙනවද කියලා මං ආවේ මේකට රහත් වුණාට පස්සේ මං තටුසලා අපි හඹනවා ඕන කෙනෙක් ඕන එකක් කරගත්තයි මගේ වැඩේ ඉවරයි ලොකු සංසි ගාට ආවට පස්සේ ඒක සම්පූර්ණ අනිත් පැත්ත මේ භාවනා පුරුදු කරන්න ආපු කෙනාට පවා පුදුම ආදර්ශවත් චරිතයක්. ඉතින් මේක මං අහන ක්‍රමයට ලොකු සංසිට උත්තර දෙන්න බෑ. මොකද මම හැරිදඩුයි විප්ලවීය කල්පනාවල් තියෙන ඊලන්දාරියෙක්. ලොකු සංසය 60 වෙද්දලා වස් 60ක් විතර වෙච්චි වයසක හාමුදුරු කෙනෙක්. ඉතින් ලොකු සංහසේ කියනවා නම මේ ශාසනයේ ජය පරාජය නෙමෙයි වැදගත් දේ. අපි මැරුණට පස්සේ ඉතුරු වෙන ಗುಣ ಗುಣ නාමයේ විතරයි තියෙන්නේ. ඒ කටයුතු කරන්නේ අපි මැරුණට පස්සේ ඉතුරු වෙන ಗುಣ නාමයට. නිසා බුදුරජාණන් වහන්සේත් බුදු වුණාට පස්සේ පාර්ලිය වණේට ගිහිල්ලා භාවනා කරා. බුදුරජාණන් වහන්සේත් කාලසටහනක් තියාන කාලසටහන විදිහට වැඩ කරා. මහා කාශ්‍යප මහ රහතන්සේත් වැඩ කරා. ලොකු ස්වාමීන් වහන්සේත් එහෙම. හිතා ගන්න බෑ අපිට හිතෙන්නේම නේ අපි ඉතින් අපි ඒ ජය කඩුව පෙන්නට පස්සේ හැඟුම් මොද හැරලා ජොලිය ඉඳපාය කියලා හිතෙන. ජොලිය තමයි උන්දලා ඉන්නේ. හැබැයි ජොලිය හිටියට සම්බන්ධ වෙන අනෙක් පාර්ශවයට තමන්ගේ හැසිරීම හරහා කායික වාචික ක්‍රියා හරහා නිතරම නිහඬ බණක් දෙනවා. මේ කියන බණක් නෙවෙයි නිහඬ බණක් දෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ පිරිනුවම් පෑවත් අපවත් උනත් බණ නොකියවත් හැසිරීම දිහා බලනකොට පේනවා කොච්චර සදාචාරාත්මක වගවීමකද කටයුතු කරන්න කියලා. කරන හැම දෙයකින්ම කාට හරි ආදර්ශයක් එන විදිහට මේක මේ භාවනා නොකරපු කෙනාට කරන්න බෑ. එයාට මොකක් හරි න්‍යාය පත්‍රයක් තියෙනවා එක්කෝ සල්ලි හම්බ කරන්න නැත්නම් ජනප්‍රිය වෙන්න නැත්නම් ලාභ සත්කාර සම්මාන සිලෝක. මෙතන නෑ. ශාසන ගෞරවය පමණයි. නැත්නම් සාසන සම්පත්තිය විතරයි. මෙන්න මේක අපිට භාවනා කරන ගමන් Taman තුලින් අත්දකින්න පුළුවන්. ඒ අත්දකින්න එක තමයි මෙතන සීලානුස්සතිය කියලා කියන්නේ. දැන් බුද්ධානුස්සතිය කියන එක අපි දන්නවනේ සරුවචනාංශයේ මේ මේ විදියට ගුණාඩ පුත්තමන් වහන්සේ නමක් මෙච්චර පාරමිතා පුරලා තිනවා මේ මේ කඩේදී අපිට වඳින්න පුළුවන් කිසි පැකිලීමක් නැහැ. හැබැයි මම මේ බණ කියනකොට කිව්වේ ඒක වඳින ගමන් උත්සාහ කරලා බලන්න මෙවැනි සරුවච්චන් වහන්සේගේ සාසනික වැඩ කරන මන් තුල ඒ සරුවච්චන් වහන්සේගේ ಗುಣ කදම්බෙන් ලේස මාත්‍රයක්වත් වැඩිලා නැත්තම් වැඳීමෙන් පමණක් කටයුත්ත වෙන්නේ නැහැ. ඒක නෙමෙයි ਸਰුවචනාංශිකේ උනන්දුව. මේ වඳින පුද්ගලයාට ਸਰුවඥ ගුණ ටිකක් මේ අරහං ගුණේ චිත්තක්ෂණයක් භාවනා කරලා හිත පිරිසුදු කරගන්න පුළුවන් නම් අන්න අපිට බුදුහාමුදුරන්ට ලේන හැකමක් හම්බ වෙනවා. සම්බන්ධයක් වෙනවා. ඒකේ ධර්මය කියලා ධර්මයේ කටපාඩම් කරලා ත්‍රිපිටක ධාරී වෙලා ඒ කටයුතු කරනට වැඩි මේ ධර්මයේ හැසිරිලා මේ ධර්මයේ තියෙන්නේ චිත්ත නියාමයක් මේ ධර්මයේ තියෙන ලෝක නියාමයක් මේ කාටවත් පුද්ගලික සැලකිල්ලක් නෙවෙයි කවුරු කරත් මෙච්චරම තමයි. ඇහැට රූපයක් වටනට පස්සේ පෙනෙනවා කියන එක කවුරුත් කරන දේව නිර්මාණයක් නෙවෙයි. කවුරුත් ඇවිල්ලා මේ නිර්මාණ දෙවියෙක් නෙවෙයි. ඇහැට රූපයක් වැටුනොත් ආලෝකයේ තියෙන පේනවා. ඒ හේතුඵල ධර්මයක ගාන පිළිමි නෑ. පැවිදි උපැවිදි නෑ. අනිත් වගේ මේ ධර්මයේ තියෙන මේ මට සලකනවා නෙවෙයි මට නොසලකනවා නෙවෙයි ධර්මතා කියන එක තේරුම් ගත්තා නම් තේරෙනවා අපි මේ മന്ത്രിතුමාගේ ලියුම ඉල්ලා ගන්නයි ආර්යගේ උනන්දුවයි මෙයාගේ අනුකම්පාව ඉල්ලන්නේ මේ ධර්මතා වෙනස් කරලා මට විශේෂයක් ගන්න. අපිට හිතෙනවා නිකන් ගන්න පුළුවන් වගේ කවදාකවත් එහෙම එකක් නැහැ. වෙන්න තියෙන දේ තමයි වෙන්නේ. අන්නේ ධර්මතාවයේ තේරුම් ගත්තට පස්සේ යා වැරදුනා කියලා පශ්චාත්තාප වෙන්නේ. ඒ කවුද අපේ පාවොක්සයිඩ් ස්වාමීන් වහන්සේ කියනවා දැන් මගේ මගේ මනු දරුවා මැරිලා ගියා. ඉතින් මැරිලා ගියාට පස්සේ මට හරි කනගාටුයි මේ වෙච්ච දේ. ඉතින් යාට තේරෙනවා නම් ඒ දරුවට ආපු ලෙඩේ නොසලකා ඉඳලත් නෙවෙයි. දොස්තර මහත්තයලා මේ මරන්න ඕන කමක් තිබිලත් නැහැ. ඔක්කොම වෙලා නම් අපිට කියන්න ඕනේ කර්ම ශක්තිය කියලා. ඒකෝට හිතට සාන්තියක් තියෙනවානේ. ඔන්න දොස්තර නොසලකා ඉඳලා හෝ මට කරගන්න බැරි වුණා. ඉතින් හරි කීරි ගෑවෙනවා අනේ මට කරගන්න බැරි නිසා අපි ඒව සලකලා බලනවා මෛත්‍රියෙන් වැඩ කරද්ද ඔව් කරුණාවෙන් වැඩ කරද්ද ඔව් මුදිතාවෙන් වැඩ කරද්ද ඔව් ඉතින් දැන් උපේක්ෂාවෙන් දැන් මේ දැන් මේක කර්ම මේ කර්ම ශක්තිය නිසා වෙච්චයක් කියන එක විසකට ප්‍රතිවිසක් දුන්නා වගේ අපි මේ කර්ම ශක්තිය පිළිබඳ හිත හදා ගන්නවා. ඉෂාත බඳගෙන අඬලා වැඩක් නැහැ. ඉතින් දරුවෝ කොහොම හරි මැරෙනවා. අනිවාර්ය ධර්මයේ තේරුම් ගත්තට පස්සේ ඒක තමන්ගේ ජීවිතයට සම්බන්ධයි. ඊට පස්සේ සංඝගුණ කියන කොටත් අපි මේ ආර්ය මහා සංඝරත්නයද කියලා බැඳ බැඳ ඉන්න එක නෙවෙයි තියෙන්නේ මන් තුල මා භාවනා කරන මේ මා තුල සංසාරයෙන් ගැලවීමට සහ සංසාරේ බය දක්නා ගතියට කොච්චරක් අනුව කටයුතු කරනවා නම් ඒ සංඝගුණ මා තුල භාවනා කරන චිත්තක්ෂණය තුල හෝ තියෙන බව දකිනවනම් ඒක ලොකුම ලොකු සංඝානුස්සතියක් වෙනවා. එතකොට එයා තුල සීලයේ අනිවාර්ය වර්ධනයක් වෙන්න ඕන. ඒක නිසා ඒ සීලානුස්සතියට එනකොට අර බුදුහාමුදුරගේ ඈත ප්‍රභවයක ඉඳලා ධර්මයේ ටික ටික ටික ටික ටික තමන්ගේ කායික ක්‍රියාවලට වාචසික ක්‍රියාවලට සම්බන්ධ වෙනවා. මේක බුදු ගුණයක් හැටියට කියනවා බුද්ධානුස්සතිය වැඩියෙන් වඩන්න වඩන්න තමන්ට තමන් පිළිබඳ විශ්වාසය වැඩි වෙනවා කියන. ඒක කවුරුත් හිතන්නේ අපි දන්නේ මේ බුදුහාමුදුර අපිට අනුකම්පා කරලා මේ දසර බලහරි දිව්‍යන් වහන්සේ වගේ අපිට අනුකම්පාවක් නැහැ. බුදුරජාණන්සේගේ කිසිම අනුකම්පාවක් කාටවත් නැහැ. කරන දෙයක් මේ කියන්නේ. බුදුරජාණන්සේ කියන මෙන්න පාර. ඒ සද්ධාව ඇති වෙනකම් බුදුගුණ මෙනෙහි කරන්න කමන්නේ. නමුත් එන්නේ එන්නේ එන්නේ තමන්ට තේරෙනවා මම සීතල වෙන ගතියක් තියෙනවා, ශිෂ්ටාචාර වෙන ගතියක් තියෙනවා, හික්මන ගතියක් තියෙනවා, සිල්වන්ත වෙන ගතියක් තියෙනවා කියලා. ඒක තමයි බුද්ධානුස්සතිය වැඩිමෙන් හම්බෙන ආනිසංසය. ඒ නිසා මේ සීලය මේ විදියට සලකා බලනද කොච්චර ප්‍රඥාව ඕනද කියලා අහනවා. අද ලෝකයා හිතන්නේ ප්‍රඥාව තියෙනවනම් ඔය සිල්පද රැකීම ආදී මෝඩකම් කරන්න යන්නේ ඩිග්‍රියක් ගහලා ඡන්දෙ ඉල්ලලා දිනලා පාසුකම් ටික ගන්න එකයි තියෙන්නේ මේ සීලය මෝඩින්ගේ වැඩක්. නෝන්ජලින්ගේ වැඩක්. ඒ නිසා ප්‍රඥාවන්තයෝ සීල හරහා යන්න හදන්න හම්බ වෙන්නේ නැහැ. යා മന്ത്രിතුමාගේ ලියුම අරගෙන ගිහලා වැඩේ කරගන්න හදනවා. නමුත් බුදුරජාණන්සේ පෙන්වන්න හදන්නේ සීලේ තියෙන මිනිහට විතරයි ප්‍රඥාව තියෙන්නේ. ප්‍රඥාව තියෙන විතරයි සීලේ තියෙන්නේ කියලා. ඉතින් මේ මට්ටමට එන්න යම් කිසි කෙනෙකුගේ භාවනාවේදී ඔය බලවත් විපස්සනාවට යනකම්ම භාවනා දිනුනාට පස්සේ තේරෙනවා අපි යම් ආකාරයකට අනුන්ගේ ಗುಣ කදම්බේකින් ආනිසංස බලාවෙන් බලාපොරොත්තු වෙන්නේ නැතුව මොනවා වුණත් තමන්ගේ සිල්පද කඩා ගන්න නැතුව මගේ සීලයමයි මට තියෙන එකම පිළිට කියන එක තීරුම් ගත්තට පස්සේ හරිම ස්වාධීනකමක් තේරෙනවා. කායෙන්වත් කිසිම අනුග්‍රහයක්වත් උදව්වක්වත් එහෙම නැත්නම් විශේෂ සැලකිල්ලක්වත් අවශ්‍ය නැහැ. සීලේ තියෙනවා නම් එච්චරයි. එතෙන්ට එන්න කොච්චර යනවද කියන එක විශාල ප්‍රශ්නයක්. උගෝදෙනෙක් හිතන්නේ සිල්වත් නැති වුණාට කමන්නේ මේ මට ගුරු ආමතුරු උදව් කරනවා නම් മന്ത്രിතුමා උදව් කරනවා නම් ඇමතිතුමා උදව් කරනවා නම් රජයේ උදව් තියෙනවා නම් මට ඕන දෙයක් හොයාගන්න පුළුවන් කියලා අපි හිතන තාක් අපි සීලේ පිළිබඳ අව탁සිරුවට වැටෙනවා. භාවනා කරන්න කරන්න කරන්න ඉස්සරහට යනකොට තේනවා ඒ කිසිම කෙනෙකුට Taman Taman රකින්න සීලේ තරම් උදව් කරන්නේ නැහැ. ඒකට ඒකට කාට හොරකම් කරන්නත් බෑ. ඒකම මොනම හිතවන්තයෙකුටත් ඒක අපිට දෙන්නත් බෑ. කවදද තේරෙන්නේ සමාදාය සික්කති සික්ඛාපදේසු ඉල්ලගෙන සිල්පද රකින්න සමාදන් වෙලා සිල්පද රකින්න ඉතින් මේකේ ගැඹුර නැත්තම් මේකේ තියෙන දාර්ශනික පැත්ත බලත හැකි අනිකුත් ආගම් වල සිල්පද අනපනතක් විදියට දාන සිල් රැක්කේ නැත්තම් අපායයි සිල් රැක්කේ නැත්තම් පල්ලියේ ඉඩමේ මිනිවල්ලන්න දෙන්නේ නැහැ සිල්පද දෙන්නේ නැත්තම් මේක දෙන්නේ නැහැ මේක දෙන්නේ නැහැ කියලා අර සිල් රක්කවනවා කියන්නේ කිකිලිය බිත්තර රක්කනවා වගේ රක්කණ්ඩ හදනවා. එහෙම රැක්කිල්ලක් රක්කන්න බෑ මේකේ. Taman අවබෝධ කරගෙන රකින්න ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කිසිම දවසක කිසිම කෙනෙකුට රක්කවන්න හදන්නේ ආගමික නායකෝ නම් උත්සාහ කරනවා. අනිකුත් ආගමික නායකෝ උත්සාහ කරනවා. ඒගොල්ල කමාන්ඩ්මන්ට්ස් කියලා කියන්නේ මේවට. සිල්පද කියන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා ඉල්ලගෙන රකින්න කියලා සමාදාය සික්කති සික්ඛාපදේසු. තමන් ඉදිරිපත් වෙලා මම මේ ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න ශිල්පදී ඔක්කොම ව්‍යංජන අනු ව්‍යංජන දැනගෙන මම මේ ලෝකෙට පෙන්වන්න ශිල්පද රකින්නවද එහෙම නැත්නම් ඇත්තටම කය වචන දෙක හික්මව ගන්න ශිල්පද රකින්නවද කියලා එන්න එන්න එන්න එන්න සීලය අදි සීලයක් කරගන්න ඕන. වෙන්න වෙන්න වෙන්න සදාචාර සම්බන්ධකමේ එහෙම නැත්නම් අපි කියනවා සදාචාරතුම් වගවීමේ පුදුමාකාර වෙනසක් වෙනවා එතකොට තේරෙනවා මේ සංසාරෙ මෙතෙක්කල් අපි මේ සිල්පද කඩලා සිල්ලුතෙක් වගේ පෙනී සිටීමේ සෙල්ලමක් කෙරුවා මිසක් මේ සිල්පදවල තියෙන ධර්මාරක්ෂාව දැනගෙන කෙරුවා නෙවෙයි ඒක එන්නෙත් නැහැ පැහැදිලිවම කියතක විපස්සනා කරන්නේ නැත්තම් විපස්සනා කරන්නේ නැත්තම් සිල්පද රකින්න නැතුව සිල්ලුතෙකුට අවශ්‍ය සිල්ලුතෙකුගේ ලාභ සත්කාර ලබනවා ඒකට කියන්නේ මහා හොරයි කියලා. සාහසිත කියන්නේ මහා හොරයි කියලා දුස්සීලව ඉඳගෙන සිල්වතුන්ට දේ වළඳන එක. ඒකට මහා හොරක් අපායේ වෙනම එකක් තියනවලු අඩියම ඒ සංඝයාට දෙන දේ වළඳලා සංඝ ගුණ නැති කෙනාට අඩියටම යන්න පුළුවන්. ඒ නිසා කියලා තියෙනවා අපායේ අඩියටම යන්න නම් විහාරයක විහාරාධිපති තන්තර ගන්නයි. නැත්නම් රටේ රජකම ගන්නයි කියලා. ෂුවර් ඉන්ටර්සිටි එකට නැග්ගා වගේ අඩියටම ගිහලා බහින්න පුළුවන්. බුදු සිල්වතුන් කරන පූජා සත්කාර ලැබනව සිල් නැතුව. ඒක මහවරයි කියලා කියන්නේ. ඒක නිසා භාවනා කරන එකනට සතුට වෙන්න පුළුවන්. අපි එහෙම ලාභ සත්කාරයට නෙමෙයි මේ සිල් රකින්නේ. අපි රකින්නේ අපිට ඉස්සරහට තියෙන සමාධි ප්‍රඥා ශික්ෂාවට ප්‍රඥා ශික්ෂාවට අනුග්‍රහයක් වශයෙන්. ඒක නිසා මේ සීලය කියා පාණ්ඩවක්වත් නැත්නම් රටු ලව සාදු කියව ගන්නවක්වත් නැත්නම් රටුලව වහසි බස් දොඩව ගන්නවක්වත් ප්‍රලාපන කියව ගන්නවත් කරන එකක් නෙවෙයි. ඉතින් ඒ නිසා එවැනි தத்துவයකට යන්න නැත්නම් මේ සීලයේ තියෙන මේ අයින්ද්‍රිය ගතිය දැකගන්න භාවනා කරනකොට තමයි තේරෙන්නේ මේ සීලයක් රකින්න මිනිස්සයාට සක්ත දේවේන්ද්‍රය පවා වඳිනවලු අනේ මේ ගිහි ගෙදරක ඉඳගෙනත් මේ මිනිස්සු උත්සාහයක් ගන්නවා සතුන් නොමර සිටීමට උත්සාහයක් ගන්නව හොරකම් නොකර සිටීමට. උත්සාහයක් ගන්නව බොරු කියලා මේ සචන පරිසචන නොකිය ඉන්න. උත්සාහයක් කරනවා කාමීත්‍යාචාරය නොකර ඉන්න. උත්සාහයක් ගන්නවා මත්පැන් පාලේ නොකරන්න කියලා. අන්නේ ඒ උත්සාහයට දෙවිවරු ඊර්ෂ්‍යා කරනවලු. බුද්ධ ශාසනයක් තියෙනකොට මිනිස්සු මේ තරම් උතුම් පින්කම් කරලා එනේන කෙනා දිව්‍ය ලෝකේ ඉස්සරහින් වාඩි වෙනවලු දැන්. අබුද්ධෝත්පාද කාලික පින් කරලා දිව්‍ය ලෝකේ ඉපදිච්ච හැම දෙයයටම වැඩිය බුද්ධෝත්පාද කාලේ මේවා දැනගෙන පින්කම් කරපු හැටි කට්ටිය ආයුෂ වර්ණ සැප බල වලින් දිව්‍ය ආයුෂ දිව්‍ය වර්ණ දිව්‍ය බල දිව්‍ය සැප වලින් තෙදවත්ලු. ඒ නිසා කල්පනා කරනවා අනේ අපි එනකොට සාසිනක් තිබුණේ නැහනේ. දැන් ඉන කට්ටිය හරියටම දැනගෙන මේ ශිල්පද රැකලා අපිටත් වැඩිය තෙදෙන් ඉන්නවයි කිය. ඉතින් ඒක නිසා කහට හරි ඒ තමන්ගේ සීලය පිළිබඳව ආවර්ජනය කරලා බලලා මම එන්නේ එන්නේ එන්නේ මම පුළුවන් ප්‍රමාණයෙන් ශික්ෂාගරුක වෙන්න හදනවා සදාචාරාත්මක ඕග වෙන්න හදනවා කිව්වොත් ඒකට තමයි සීලානුස්සතියේ තියෙන උත්කෘෂ්ඨම දේ. නැත්නම් අපි සිල්ලතුකට දන් දුන්නාම වැඩිපුර සිද්ධ වෙනවා දාන එක අපි අහලා තියෙන දේ. දානයක් දෙනකොට සිල්වත්ව ඉඳගෙන සිල්ලතුන දාන දෙනවා නම් දැන් මේ ආත්මෙදී ඉදියාප්පම් පූජා කරුවොත් ලබන ආත්මේ බුරියානි හම්බ වෙනවා. ඒකට හරි කැමති. ඕය ඔයා කියලා හාමුදුරුවෝ කියන්නේ ඒකට මොකක්ද දන්නවද? ඔය හාමුදුරු ඉන්න සමහර කට්ටිය කටකාරය හාමුදුරු. ඒගොල්ල කියනවා ඒගොල්ල හරියට හොයනවලු හාමුදුරු රැයට කනවද කියලා. හැබැයි උදේට දාන දෙන්න කවුරක් කරන්නද? අර හාමුදුරු රැයට කනවා අර හාමුදුරු මස් මාළු කනවා කියලා බලන්න ගියාට උදේට හාමුදුරු උගක් කරලාට බඩගින්නේ ඉන්නේ. ඒක බලන්න කවුරක්වත් නැහැ. සීලේ බලන්න ඉන්නවා. මේක තේරේ කවදා හරි තමනුත් උතින් ගිය දවසේ. එතකොට තේරෙයි මේ අනුන්ගේ ඇදකුත බල බල ඉන්නවට වඩා පුළුවන් ප්‍රමාණයෙන් තමන්ගේ කටයුතු කරන්න ඕනේ. හැබැයි කරන දේ අපි මේ සමාධි ප්‍රඥාවට සමාධි ශික්ෂාවට ප්‍රඥා ශික්ෂාවට කොහොමද හරවගන්නේ කියලා දන්නේ නැත්නම් ඒත් නිකන් ගෙපල කපලා ගේ හදන්න නැතුව අතහැරියාවක්. ගෙපල කැපුවන මට්ටම් කෙරුවන නූල් ගහලා ෆවුන්ඩේෂන් දාලා වැඩේ කරන්න ඕනේ. නැත්නම් ගෙපල එහෙම වල් වදිනවා. ඉතින් මේ අපේ ශ්‍රී ලංකාවේ 1956ට ඉස්සෙල්ලා කිසිම දවසක සිල්ලතෙක්ලාව සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා තිබිලා නැහැ. ඒ නිසා සියන්නිකායේ ලොකු ආම්දරු අසරණ සරණ සරණං කර ස්වාමීන් වහන්සේ සිල්වත් සමාගම කියන එක තමයි හදාගත්තේ. ඉස්ලාම හිලුව ආම්දරු අතර සීලේ තියෙන්න ඕනේ කියලා. පස්සේ රාජසිංහ රජු ළඟට ගිහිල්ලා කිව්වා මම සිල්වත් සමිතියක් හැදුවා. අපි සීලේ රකින්නවා. අනේ අපිට දන්න ක්‍රමයකට ගිහිල්ලා මේ මේ සිල්වන්ත මේ ගණින්නාන්සලා වගේ ඉතිවි අපිට උපසම්පදා ලැබලා දෙන්නේ කියලා. පස්සේ රජ්ජුරුව එවකට තිබුණු විදේ සමුදාවකට කතා කරලා නැවක්ලා හැත්ති කරලා ගිහිල්ලා තමයි සියන්නිකායේ සියම රටෙන් අමරාවතියෙන් අමරපුරෙන් රාමඤ්ඤපුරෙන් මේ උපසම්පදාව ගෙනත් දුන්නේ ඉස්සල්ලාම හදාගත්තේ සිල්වත් සමිතියක්. එතකොට හිතන්න මේ જાතියක් ගොඩනගන්න ඒ සිල්වත් සමාගම කොච්චර උදව් වුණාද අපේ සංසාරෙත් එක තැනකදී අපිට සංදිස්ථානයක් එනවා මේ ඔක්කොම හම්බ කරපු දේවලුත් හරි සීලයට අපි අප කැපවීමත් හරි කියලා. ඊට පස්සේ තමයි යාට තේරෙන පටන් ගන්න මේ සීලේ සීලයේ සඳහම නෙවෙයි අ බුදුරජාණන් වහන්සේගේ පරිණිතාන සූත්‍රේ නිතර තියෙනවා සීල පරිභාවිතෝ සමාධි මහප්පලා හෝති මහානිසංසා සමාධි පරිභාවිතෝ පඤ්ඤා මහප්පලා හෝනි මහානිසංසා කියලා දැන් බුදුරජාණන්සේ පිරිනුවම් පෑම සඳහා ඒ පාවා නගරයට නගින හැම දේශනාවකදීම අවසානයේ ඕක කියනවා මේ සීලය රකින්නේ ඒ සමාධි පරිභාවිතාව සඳහා සමාධි මහත්ඵල වීම සඳහා සමාධිය වඩන්නේ ප්‍රඥාව හත්ඵල වීම සඳහා සම ප්‍රඥා පරිභාවිතාව සඳහා ඒ නිසා මේ සීලය සීලයේ සඳහා මේන එකක් නෙවෙයි. නමුත් මේක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් ගතිය. මගේ සීලය අතර වැඩෙනවද? එහෙම නැත්නම් මැරෙන්නට පස්සේද මට මේක ආනිසංස හම්බෙන්නේ? මෙලෝ වශයෙන්ම මට <coughs> රකින්න සීලයේ ආනිසංස තියනවාද කියලා සමාධිය හරියන මට්ටමෙන් තමයි තේරෙන්නේ. ඒකට ප්‍රවේශමෙන් කියන්න ඕන. ඒ මොකද හේතුව ਸਰවඥාන්සේ සමහර තැන්වල පෙන්ලා දීලා තියෙනවා මේ සීලය සමාධිය ඉක්මවලා කෙලින්ම ප්‍රඥාවත් එක්ක කටයුතු කරන වෙලාවකුත් තියෙනවා කියලා. ඒක මේ විපස්සනා භාවනාව ගන්න කට්ටිය ටිකක් ඕක පුම්බලා වෙන්න වෙලාවක් තියෙනවා. මම නිදර්ශන දෙකක් කියන්නම්. ඒ මේ අපේ සමත භාවනාවකින් තොරව විපස්සනා කරන්න පුළුවන් කියන වගේ දෙයකට පොඩි ලැබෙන සාක්ෂි සර්වඥාන්සේ වැඩ ඉන්න කාලෙදී අස්සජී කියලා ස්වාමීන් වහන්සේ නමක් වැඩ හිටියා. ඒ ශාංශ ගොඩාක් සමත භාවනා කළ ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, ආදී රූප ධානය හුඟක් වඩාන හිටියේ. ඒ ශාංශට මොනවා හරි ප්‍රශ්නයක් ආපුවාම ඒ ශාංශේ පැත්තකට ගිහිල්ලා හොඳට වාඩි වෙලා ওই ධානයකට හිත දැම්මට පස්සේ අර එන මානසික අසහන සහ ඔක්කොම අයින් වුණා. ඒක ලොකු ඒ ශාංශේ ලොකු මේ සිසිර තරණයක් වගේ. තද බල උෂ්ණ වෙලාවට හේවණල්ලකට ගිහිල්ලා ඉන්නා වගේ කරගෙන හිටියා. හරි සතුටෙමුත් හිටියා. මහානකම මේ සමාධියෙන් ආඩ්‍ය වෙච්ච නිසා. නමුත් අවසානයේ මරණාසන්න වෙච්ච වෙලාවේ අර මරණ දුක, මරණ වේදනාව නිසා සමාධියට සමවැද ගන්න බැරි වුණා. බැරි වුණාට පස්සේ ඒ ශාංශ දුක් දෙකක් ආවා. එකක් අච්චර අමාරුවට වැඩකට ගන්න ඕන කියලා හිතානකො සමාධිය එන්නේ නැහැ දැන්. ඒ වෙනකොට මරණ බය එනවා. ඒ වෙනකොට දුක එනවා. ඒ වුණාට වේදනාව වෙනවා. ඉතින් මේ ශාතේ කියන්නේ නැතුව හිටියා හිටියා හිටියා අන්තිමට දරා ගන්න බැරුව ගියා. ඊට පස්සේ උපස්ථාය කාමරුවන් කිව්වා තව ස්වල්ප වෙලාවකින් මගේ මරණය සිද්ධ වෙනවා. මේ මැරෙන්න වෙන්නේ වික්ෂිප්තව. ඒ නිසා මට ලොකු බයක් දැනෙනවා. කරුණාකර ਸਰවචනසර කියලා පණ්ඩේ කියන්නේ කියලා. ඉතින් ඔය කියන හැම වෙලාවෙම ਸਰවචනසය තෙන්න වඩින්නේ නැහැ. නමුත් මේ අස්සජි ස්වාමීන් වහන්සේගේ සිද්ධියේදී ਸਰවචනසය වඩිනවා. වඩනකොට මේ ශාංශේ මර ඇඳේ ඉන්නේ. සර්වඥාන්සේ දැකලා සද්ධාව ඇති කරගන්න නැගිටින්න හදනවා කිව්වා නෑ ලෙඩෙක් ගෞරවය උතන සිද්ධ වෙනවා කලබල වෙන්න එපයි කියලා. ඊයාට පස්සේ දැන් ඉතින් තාපොඩ්ඩකින් මැරෙන්නයි හදාන්නේ දැන් සර්වඥාන්සේගේ මුණ දිහා බලාගෙන මේ ස්වාමීන් වහන්සේ කියනවා ඊට පස්සේ බුදුරජාණන්සේ නිකන් සුදුකුමසලා ඊට පස්සේ කියනවා සාංශ දැන් නම් මරණ වේදනාව හොඳටම කිට්ටු කරගෙන එන්නේ මම ඉස්සර මේ වගේ වෙනකොට කරන්නේ මේ ධානයට හිත දානවා එතකොට මේ ගොඩාක් අඩු වෙනවා දැන් මට වේදනා දෙකයි එකක් තව පොඩ්ඩකින් මැරෙනවා මම දන්නවා දෙක ධානයට යන්න බෑ නිසා ලොකු චිත්ත වික්ෂුප්ත භාවයක ඉන්නේ කියලා. ඒ කියන්නේ හිත කනගාටුවෙන් මැරෙන්න වෙන්නේ කියලා. එතකොට සතු සර්වචන් ආංශමේ මරණාසන්න ඇඳේ ඉන්න ආමතුරෙන් අහනවා අස්සජී මේ අනෙකුත් ශාසන වල වගේ මේ ශාසනයේත් මේ ධ්‍යාන භාවනා නැත්තම් සමත හිතේ සමතේද ප්‍රධානම හරය කියලා ඔබ හිතානින්නේ කියලා. ඉතින් ආර සෝංශට දැන් කතා කරගන්න විදියක් නැහැ. මොකද ඒකට ඔව් කිව්වත් වැඩක් නැහැ. දැන් ධ්‍යාන ගන්න බෑ. නැහැ කියන්න හිතුවෙත් නැහැ. මුළු ජීවිතේ පෙරුවේ ධ්‍යාන වඩන එක තමයි. ඉතින් විස්ක්‍රිප්ත වෙනවා. අපි කියනවා මේ කතා කරගන්න බැරුව යන. ඒක ਸਰවඥාන්ස කියන උංගෝ දෙනෙක් හිතාගෙන මේ ਸਰවඥ සාසනෙත් මේ සමාධිය තමයි වැඩගත්ම දේ. ඔබේ සීල ප්‍රශ්නයක් තියෙනවා කියලා. ශේෂාංශ කියන නෑ සාංශ මගේ සමාජයට යන්න බලනවා සීල ප්‍රශ්න නෑ. ඒ සීල ප්‍රශ්නයක් නැත්තම් ඕනම වෙලාවක ඒ සීලේ පදනම් කරගෙන ප්‍රඥාවට යන්න පුළුවන්. සමාධිය අවශ්‍ය නෑ. ඒ නිසා මේ සාසනයේත් ඔය ඔක්කොමලා හිතන විදිහට සමාධිය වැදගත් එකක් නෙවෙයි. සීලේ තියෙන කෙලින්ම ප්‍රඥාව ප්‍රඥා තියෙන කෙලින්ම සීලේ. කියනකොට මේ ස්වාමීන් වහන්සේට අලුත් සම්බන්ධතාවයක් පේනවා. මට හොඳටම විශ්වාසයි මේ මරණාසන්න මොහොතට ආවත් සමාජයකට සමාදින්න බැරි වුණත් මගේ ඉතින් කද්දාකවත් කායික දුෂ්චරිතයක් වෙලා නැහැ. කෙරුවෙත් නැහැ මං. විචක්‍රමණය වුණේ නැහැ. වචන වචන වශයෙන් ගුණෙත් නැහැ. ඒ නිසා මගේ සීලය පිහිටලා තියෙනවා කියලා. එතකොට දරුවචන කියනවා සීලය පිහිටලා තියෙනවා නම් ඕන වෙලාවක සමාධි වඩන්න පුළුවන් ප්‍රඥාව වඩන්න පුළුවන් නිසා ඒ සීලය සමාදන් වෙන්නේ කියලා. ඒ ඇතිවිචි සතුටටම මේ අලුත් කිසි මාර්ගයක් රහත් වෙලා ස්වල්ප වේලාවකින් පින්නවපා. එතකොට බුදුරජාණන්සේ පෙන්නනවා මේ අනිකුත් හැම ශාසනවල වගේ සිල්වතා සමාධිය කියලා සමාධියෙන් ප්‍රඥාට කියලා යන ක්‍රමේ තමයි හුඟ දෙනෙක් හිතන්නේ. නමුත් සරුවච්චන් වහන්සේ පෙන්නනවා මේ සීලයම අනුස්සතියක් කරගෙන මම මේ කවුරුත් සම්මේ සාදු කියව ගන්න සිල් ලකිනවා නෙවෙයි මම මේ සරුවච්චන් සාසනේ නෛර්යානික ප්‍රතිපලයක් බලාගෙන සිල් රකින්න කියලා තමන් රකින්න සීලයම ප්‍රඥාවෙන් යුක්තව එහෙම නැත්නම් සම්පජඤ්ඤයෙන් යුක්තව අනුමෝදන් වෙනකොට සමාධිය නැති උනායි කියලා වෙනසක් නැහැ. එයාට ප්‍රමෝදයක් පහළ වෙනවා. ඒ හරහා අංග සම්පූර්ණ වෙච්ච නැති සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්න පුළුවන්. ඒක නිසා හොඳට මතක තියාගන්න ඕන අපිට සමාධි ධාන එහෙම නැත්නම් අභිඥා මොනවා නැති උනත් අපි දැන දැන සිල් රැකලා තියෙනවා නම් ඒක සිහිපත් කරන්න පුළුවන් නම් මම මේ සිල් දැක්කේ රට්ටු හිනස්වන්න නෙවෙයි. මම මේ සිල් දැක්කේ රට්ටුන්ගේ සාදුනාද ලබන්න නෙවෙයි. මම මේ සිල් දැක්කේ සර්වචනංශය කියලා තියෙන නිසා මට පරෝධිනවත් වෙන්න නිසා කියලා මේ සීලය නැවත නැවත ආවර්ජනය කරන්න පුළුවන් ගතිය ඔය එක ප්‍රයෝජනයක් තමයි මරණසන්න වේලාවක හරි මම එක දිගට සීල් රැකලා තියෙනවා කියලා. දවසක් දෙකක් තුනක්. හිතන්න බලන්න අපි gedara හිටියා නම් කවදාකවත් මේ වැඩේ කරන්න පුළුවන්ද කියලා. අපිට මේක දිගටම දවස් 5ක් 6ක් සිල් දැක්කයි කියන එක හිතන්නවත් බෑ. ඒක නරාවලක්. කොයි වෙලාවෙ සතෙක් මරනවද කියන්න බෑ. කොයි වෙලාවෙ හොරකම සිදු වෙනවද කියන්න බෑ. කොයි වෙලාවෙ කාමීත්‍යාචාරය කියන්නේ රූප බැලීමේ ආශාව පහළ වෙද කියන්න බෑ. සද්දැහිීමේ ආශාව. කාමීත්‍යාචාරය කියන්නේ මේ දෙන්නේ දෙන්නේක් වළඳගෙන කරන ග්‍රාමීය ක්‍රීඩා විතරක් නෙවෙයි. දස්සන කාමේ, ශවන කාමේ, ඒ මොන කාමෙත් කාමේ තමයි. gedara හිටියනම් අපි කොච්චර දේවල් බලමින් හිත පිටමණ්ඩ හදනවා. ඒ වගේම බොරු කියලා මිශ්වචන පරිසවචන ටොං ගාණෙන් කියන්න බෑනේ ගෙදර ඉන්නකොට. මෙහි ඉන්නකොට නම් මම දැක අදත් අර බල්කනි ඉරලා කට්ටිය කතා කර කර ඉන්නවා. මට එන්න හිතුණා ඒ වෙලාවේ. ආවනම් මං කියනවා ඒ වෙලාවේ. මම තේරෙන්නේ මේ හම්බ වෙච්ච වෙලාවේ කතා නොකර ඉන්න අවස්ථාවක් තියෙනවා. ඒක කරගන්න දන්නේ නැහැ. ඒත් වැට අල්ලගෙන නිකන් ගෝල් ෆේස් එකට ගියා වගේ කට්ටිය කතාව. කරුණා කරලා මං කියනවා මේ දීපු අවස්ථාව ගන්නයි. ඕනේ නැහැ. කතා කරුවේ නැහැ කියලා මොනවාක සිව්පසෙන් අඩු වෙන්නේ නැහැ. ඒ වගේම දැන් මේ බොණ්ඩත් නැහැනේ. ගෙන්න ගන්නත් අමාරුයි මෙහෙට. ඕනකම තිබුණත් ගෙන්නන්න බෑ. ඒ නිසා නිකම්ම සිල්ලාකලේ මැදව දැන් පහක් නෙවෙයි අටක් නෙවෙයි මෙතන. මේ ටිකවත් හිතන්න ගෙදර කීට යන කරන්න පුළුවන්ද කියලා. මේක හරි මතක් වෙනවනම් මරණ වේලාවක මතක් වෙනවනම් මොනතරම් සතුටක්ද වෙන මොනව නැති වුණා. මේකට කියනවා සීලානුස්ති කියලා. ඒ වගේම තව පුංචි ආනිසංශයක් මතක් කරත හැකි පිළිකු සංශ මතක් කරන එකක් තමයි මේ භාවනා කරනකොට Tamanට ඉඳපු ගමන් මේ අපුරු අමල අමර දර්ශන පේන්න පටන් ගත්ත එක පාට ගැස්සෙන්න පටන් ගන්න එක පාට නිකන් ඔල්ලලා තෑරියා වගේ මොනවා හරි අලුත් දෙයක් එනකොට හිත පස්ස ගන්නවා ඒ වෙලාවේදී දන්නේ නැහැ. ළමන්න දන්නේ නැහැ මේ වැරදිලාද, හරි ගිහිල්ලාද, නින්දක්ද, සමතේද, විපස්සනාද, ඉතර පතර දන්නේ නැහැ මුළු මුළු ඇඟම සාහලවනවා. ජීවිතයත් අභියෝගයට ලක් වෙනවා. ඉතින් ඒ කෙනාට තනියෙන් භාවනා කරන්න ගත්තොත් දන්නේ නැහැ දැන් මොකද්ද කරන්න ඕන කියලා. ගුරු රේතේ හිටියත් කමඨාන් සුද්ධ වුණත් මේක නිතර සිද්ධ වෙනවා. ආන්නේ වෙලාවේදී ඇති වෙන මේ භාවනා ඉදිරි කමට ඇති වෙන බය නැති කරන්නත් කරන්න තියෙන්නේ ඉඳගත්තු ගමම පරියන්කේ තමන්ගේ සීලය ආවර්ජනය කරන්න කියනවා. මම මේ පරියන්කට යන්න හදන්නේ. මගේ කාය ජීවිත දෙක තීරත්නයේ පූජා වේවා සීල බුද්ධානුසය ධම්මානුසය සංඝානුසයද. ඒ සීලය ආවර්ජනය කරන්න කියනවා. එතකොට තමන්ගේ අර ඒක ලොකු සාංශික වචනකින් හිත අලුත් වෙනවා. මම මේ කරන්න හදන්නේ අලුත් කරගන්න හදනවා සීල අනුස්සතිය. ඒ නිසා තමන්ගේම සීලේ සමාදන් වෙච්ච කෙනාට විතරයි එමෙතන මේ සීලයේ අනුව සීලේ දිගේ Tamange වර්ධනය දිහා සැලකිලිමත් වෙන කෙනාට විතරයි කවදා හරි සීලේ අවික්කප්පසාදේ කියලා මම මේ රකින්න සීලේ ආර්යකාන්ත සීලයක් පාඩපත් කරගන්න පුළුවන් වෙන්නේ Tamanට Taman දෙස් දෙන මිනිසෙකුට කවදාකවත් සීලේ ආර්යකාන්ත වෙන්නේ නැහැ. එයා නිතරම හිතන්නේ මම මහා කාලකන්ණියෙක් මම කොච්චර කෙරුවත් ඔය අමුදරුවන් රකින්නකොට ගෙවල් දොරවල් කරනකොට අනේ පව් සිද්ධ වෙනවා කියලා අර වෙච්චි පව් ටික ඔක්කොම සමාදන් වෙනවා. නැත්නම් මේ ආයාසයෙන් රකින්න සීලය ඒ කබර වැටෙනවා. ඒවා ක්ලාන්ත වෙනවා. ඒවා අතනින් මෙතින් කඩලා බිඳලා යනවා. ඒකෝර එහෙම නෙමෙයි කල්පනා කරන්නේ මෙච්චර වගේම තියෙන মালටි ටාස්කින් කරන අමුදරුවන් රකින්න මම ඊට වැඩිය පොඩ්ඩක් සිල් රැකලා තියෙනවා කියන එක ඒ ඒ පැත්තට දාගන්න පුළුවන් නම් එයාට හිතා ගන්න පුළුවන් මම හෙට මීටත් වැඩිය පොඩ්ඩක් අල්ලනවායි කියලා. ඒකට සීලානුස්සතිය කියත හැකියි. ඒක අනිවාර්යයෙන්ම ඔය මරණ මොහොතේ බය අරිනවා විතරක් නෙවෙයි භාවනා කරනකොට වුණත් හිත එහෙම විපිලිසර ගතිය එනකොට හරි හිතා ගන්න පුළුවන් මම රකින්න සීලේ සත්‍ය නම් හිත විපිලිසර වෙන්න බෑ අවිපටිසාරත්ථය ආනන්ද කුසලානි සීලානි කියලා සීලේ හරිනම් සැක සංකා අඩු වෙනවා ඒක නිසා ਸਰවචන්සේ සඳහන් කළා තියෙනවා සීලවතෝ සීල සම්පන්නස න චේතනාකරණියෝ අවිපටිසාරත්ථය මේ අවිපටිසාරත්ථය උපජ්ජති උති මේ සීලවතාට සීල සම්පන්න කෙනාට අනේ මගේ හිත විපිලිසර නොවේවා කියලා පතන්න ඕනේ නැහැ කියලා කියනවා. ධම්මතායේ සාබික්ක වේ සීලවතාස සීලවන්තස්ස අවිප්පටිසාරෝ. හිත විපිලිසර වෙන්නේ නැහැ. කුලං වදින තැනකපත් වුණ පහන් දැල්ලක් වගේ මේ සැලෙන්නේ නැහැ. චිමිනියක් දැම්මා වගේ තමයි තේරෙන්න පටන් ගන්නවා හිත සැලෙන්නේ හිත සැලෙන එක ආඩම්බරයක් කරගන්න පටන් අරගත්තොත් සැලෙනවම තමයි. ඒ වෙලාවට සීලය මතක් කරගන්න ඕනේ. මට මේ මම හිත ගියා තමයි කාම අරමුණකට. නමුත් මම හිතලා ගියා නෙවෙයි. මට ද්වේෂ අරමුණක් ආවා. ඒක කරන්න දෙයක් නෑ. මගේ මම දන්නවා මම ඉන්න ඕනේ ආනාපානෙ කියලා. නැත්නම් සක්මනේ කියලා මම හිත ගියා ද්වේෂ අරමුණට. හිත ගියා රාග අරමුණට. ඕකට අයිතිවාසිකම් කියන්න යන්න එපා. මම හිතලා ගියා නෙවෙයිනේ මම හිතලා තියෙන එක ඉන්න ගන්න පුළුවන්. ආන්නේ විදිහට මේ කරන්න පුළුවන් හොඳ පැත්ත සමාදන් වෙමින් වෙච්ච නරක පැත්ත මේ සීලානුස්සතියක මේ ක්‍රමයෙන් සීලානුස්සති මාර්ගයෙන් පුළුවන් තරම් කුසල පැත්තට සමාදන් වෙන කෙනාට හිතෙනවා manussත්ත්ව ප්‍රතිලාභයම දුර්ලභයි. ඒක දැන් ලැබිලා තියෙන්නේ. ලැබුණාට පස්සේ මේ කොච්චර නිකටල්ලේ තියන චිෂ්ණදකින් මේ සංසාරේ කියාගෙන පාර මං වගේ කාලකන්ණියෙක් කියාගෙන තමන්ටම තමයි සාප කරගන්නවද කියලා බලන්න. ගැළපෙන්නේ බුද්ධ පුත්‍රයෙකුට නැත්නම් බුද්ධ දුහිතෘන් කෙනෙකුට බුදුහාමුදුර සරණ ගියේ ධර්මයේ සරණ ගියේ සංඝයා සරණ ගියේ කෙනෙකුටවත් එහෙම Taman ගැන අව탁සිරු කරන්න අයිතියක් නැහැ මොකද මේ පෙරපින් කරලා ලැබු මනුස්සාත්ම භාවයක් තියෙන්නේ. ඒක තවත් පෝෂණය වීමක් අලුත් වීමක් තමයි සීලෙන් සිද්ධ වෙන්නේ. ඒක නිසා මොනම වෙලාවක හරි හිත විපිලිසර වුණාට පස්සේ බලන්න සිල් කැඩිලාද කියලා. මේක පුදුම ලස්සන සෙල්ලමක් තියෙනවා. කිසිම අකුසලයකට සිල් කඩන්න බෑ. කැඩෙන්නේ කැඩනවා කියලා හිතන දුර්වල හිතට විතරයි. නිසා කැඩෙන්න හදන වෙලාවේ හොඳට බලන්න සතියෙන් බලලා මම ඉතින් සතෙක් පෑගිලා මැරෙන්න වෙන්න පුළුවන්. මරන්න ඕන කමක් මම ළඟ තිබුණේ නැහැ. තාන මැරිලා තියෙනවා. මුතුට හැරිලා බලලා මම චේතනාපූර්වකද කරේද නැද්ද කියලා දැනගන්න නම් සතිය තිබුණොත් චේතනාව පොඩ්ඩක් බලන්න පුළුවන්. සතිය නැති කෙනාට හිතෙන්නේම මම නොසලකලිත් නිසා සතා මරනවා කියලා තමන්ගේ පැත්ත තමයි කුණු ගඩේ දාගන්නේ. සතිය තියෙන එකනට පස්සර කියලා බලතයි මම මේ වෙලාවේ කටයුත්ත කරනකොට මොන චේතනාවෙන්ද කරලා තියෙන්නේ කියලා. එනිසා දරුවචනන්සේ අපිට දෙනවා සිල්වතාට ඒවත් ඒ සීලේ අර සතියෙන් ආඩ්‍ය වුණාට පස්සේ Tamanට හිත දෙස් දෙන වෙලාවක් එනවනම් අත්තානුවාදයක් එන වෙලාවක් තියෙනවනම් පොඩ්ඩක් හිතපු සතියෙන් හිටියානම් ගිහිල්ලා බලන්න ඒ සිද්ධියේදී මම හිතලා කිරුවද නැද්ද කියලා. අපේ සංඝයා වහන්සේලාගේ මොනවාරි ප්‍රශ්නයක් ආවොත් අපි සංඝයා වහන්සේලා විසින් සාකච්ඡා කරලා විසඳනවා. බැරි වුණොත් එහෙනම් අපි සංඝාධිකරණයට ගෙනියනවා. දැන් සංඝාධිකරණයට ගියාට පස්සේ සීල කතාවල් යන්නේ එතන. ඉතින් එතනදී අපි කය වචන දෙකෙන් වර්ධන දේවන්නේ. සිල් කඩනවයි කියලා කියන්නේ කාය දුස්චරිත වචී දුස්චරිත. නෝ සංඝාධිකනේ ඉන්න ලොකු ආමුදුරෝ දක්ෂණං එයා බලනවා ඒ කටයුත්ත කරනකොට චේතනාව කොතන තිබුණේ කය වචන නෙවෙයි. ඒ ආමුදුර බලන්නේ වැඩක්ද තීන්දුව වෙන්නේ ඒ වෙලාවේ තිබුණ චේතනාව හැටියට. ඉතින් ඔක්කොම කියලා ඔක්කොම හරියටින් කන පින්නම් ගන්නවා නැත්නම් අරයට දොස් කියනවා මෙයාට දොස් කියනවා ලොකු දුක් ගැනවිලක් කියන හොඳට අහගෙන ඉඳලා කියනවා ඔය දැන් මෙතන සිද්ධ වෙලා තියෙන්නේ සත්ව ඝාතනයක් කියලා හිතනකො හරි මරණයක් සතුන් මැරලා තියෙනවා මිනිසෙක් හරි මැරුවා දැන් මේ කටයුතු පෙළඹෙනකොට තමයි මේකට හිතාගෙන මම මරණයක් කියලා ගියාද නැහැ නමුත් ඒක සපේලා අර්ථයෙන් සපේලා කියන්න පුළුවන් සතියෙන් හිටමිනියකට විතරනේ නැත්තම් උඟක් කළාට තමන්ගේ පැත්තට දා ගන්නවා එහෙමත් වෙන්න ඉඩ තියෙනවා මෙහෙමත් වෙන්න ඉඩ තියෙනවා කියලා එතකොට මේ විඤ්ඤාචාන් වහන්සේට මුකුත් කියන්න බෑ. එයා කියන පොඩ්ඩ භාවනා කරලා බලන්න. ඉතින් භාවනා කරලා නැති කෙනෙක් නම් කොහෙන් භාවනා කරන්නේ? මොනව බලන්නේ? දන්න කෙනෙකුට කියනවා ඒ වෙලාවේදී මේ ගියේ මේ චේතනාව මගදී පහළුනේ චේතනා. ආ හුදුවට බලන්න. එහෙම මේ ගියේ මගදී මේ චේතනා පහළව කියලා හිතලාද? සුද්ධ කළා සුද්ධ කළා සුද්ධ කළා පෙන්නනවා. වැරද්ද වෙලා. සතෙක් මැරිලම චේතනාවක් තිබිලා නැහැ. මේක අපාගාමි නැහැ. කර්මපතයක් නෙවෙයි. කර්මයක් තියෙනවා. නිසා ඔච්චර තැවෙන්න ඕනේ එහෙනම් අද ඉඳලා පොඩ්ඩක් මෛත්‍රී භාවන කළෝක පිළියම් කරගන්න යම් වෙලාවක කිව්වොත් එම අයියෝ මගේ අතින් කර්මවතය ඇතිද්ද වුණා අනිවාර්යයෙන් මේ වුණයි කියලා හුඟක් වෙලාවට අතිරේකව Taman පිළිබඳව විවේචනාත්මක ගතියෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ භාවනා කරන එකට ඒ තරම්ම කවුරුත් විනිශ්චය කරන්න ඕනේ Tamanට දාලා බලන්න පුළුවන් මම මේ වැඩේට පෙරඹෙනකොට චේතනාව කොහෙද තිබුණේ කියලා ඒ නිසා සීලය කතා කරන්නේ කය වචන දෙක ගැන වුණාට විනිශ්චය තියෙන්නේ චේතනාවයි. කිසිම කෙනෙකුට ඒකට අත දාන්න බෑ. තමන්ම තමන් වැඩක් කරනකොට කටයුත්තක් කරනකොට ඒකේ සක්මන කරනවා කියලා හිතන්නකෝ. හිත හිතමම වම දකුණ කරනවද? නැත්නම් ඉබේ සිද්ධ වෙනවද? එහෙම නැත්නම් හිතන සබ්බ පරියංගිර ගිහිලා ආනපාන කරන මේ ආනපාන හිත හිත කරනවද? හුස්ම ස්වභාවයෙන් වැටෙනවද? මේ දෙකවත් තෝරගන්න බෑ සමහරෙකුට. භාවනා කරන්න ගිය ගමන් හිතලා මේ කියන්නේ බලාත්කාරයෙන් හුස්ම ගන්න යනවා. එතකොට අපිට තේරෙනවා මේ හුස්ම ගන්නවද ගන්නේනවද කියන එක. එහෙනම් මගේ හිත පිට ගිය හිත ඉබේ Taman ඉන්න අරමුණට එනවද මම ගෙනත් තියනවාද? එහෙම නැත්නම් ඒක සංකල්පයක්ද නැත්නම් ඒක යථාර්ථයක්ද කියලා බලන්න මොනම කෙනෙකුටවත් තව කෙනෙක් කතා කරන්න අයිතියක් බුදුහාමුදුරු දීලත් නැහැ දෙන්නත් බෑ. මේ බුදුරජාණන් වහන්සේට විශේෂ සුදුසුකමක් තියෙනවා ආසය අනුසය ඥාණයෙන් කියයි. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ ඒක නැවත නැවත බලලා මේක වෙච්ච දෙයක්ද කරපු දෙයක්ද මේ කියන්නේ සකර්මකද අකර්මකද කියලා. එහෙම නැත්නම් මම බැලුවද මට පෙනුණාද? මම ඇහුවද මට ඇහුණද? මම ගන්ධ රස පහස බැලුවද නැත්නම් මට යනකොට ඉබේ වැටුණාද? මේ දෙක පිළිබඳ කතා කරන්න භාවනා නොකරපු කෙනෙක් එක්ක කතා කරුවොත් අහගෙන ඉන්න මනුස්සයකට උරුකුරුවල් වෙනවා. දැන් භාවනා කරන එකට ඕනම තැනකදී බලත හැකි කරපු දේ නැවත සලකා බලලා මොකද සතිය කියලා කියන්නේ චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා බොහෝ කලකට පෙර කරන ලද්දක් බොහෝ කලකට පෙර අහන ලද්දක් නැවත ස්මරණය කරන්න පුළුවන් කරලා බලන්න බලනකොට අපි ඔය තැවෙන බොහෝ කරුණ වලට අපි වගකීම් යුතු නැහැ පුදුමාකාර තැවිල්ලක් නේ තැවෙන්නේ අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්නයි පුතුන් රජුන් කරන්නයි කියලා දවසකට කොච්චරක් පවුලෑය කරන වැරදි වලට අම්මලා දුක් ගන්නවද? ඒ නිසා විශේෂ සංයෝජන තියෙනවා. කවුරු වැරද්දක් කරුවත් මෙයාට රිදෙනවා. භාවනා කරනකොට කිව්වොත් එහෙම යා වැරද්දක් කරුවොත් යාට කර්මානුරූපව සිද්ධ වෙයි. අම්මා උඹ නිකන් හිටපන් කියලා නෑ නෑ. ඒක අඬන එක මගේ යුතුයකමක් කියලා ඉතින් පැත්තකට ටික ටික අඬපුවාම හරි වැඩේ. අයියෝ පෙට්‍රල් පුච්චන තරම්. මේක කියලා දෙන්න ගත්තොත් ඒ හිතට හැගේ ওই නාකි වෙන්නෙම ඕක නිසා. මේ අනුන්ගේ දේවල් ඔලුවට දාගෙන මේ දරුවා නිසා, ආගම නිසා, පංගමේ පන්තල නිසා, අහවල නිසා, ඒ කවුරු වැරද්දක් කරත් මගේ ඇඟේ දාගන්න. ලොකු ස්වාමීන් වහන්සේ කියනවා අපේ විවස්ථාවේ ලියලා තියෙනවා තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත් යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජනාදී නොකරන. අපි කාට හරි තර්ජනය කරලා තියෙනවා නම් බලන්න තර්ජනය කරලා තියෙන්නේ තමාගේ යන හැඟීම තියෙන කෙනාටයි හිතවත් යන හැඟීම තියෙන කෙනාටයි විතරයි. අපි නොදන්න කෙනෙක් පව් කරාට අපිට ගාණක් නැහැ. ඒක නිසා පෙමතෝ ජායති සෝකෝ තණ්හාය ජායති සෝකෝ. අපි ප්‍රේම කරපු තැනෙන් විතරමයි දුක එන්නේ. ඒ නිසා මේකට කියනවා ඉල්ලගෙන කනවයි කියලා. බෙදාගෙන කනවා. ඇදගෙන නානවා. කිව්වොත් එහෙම ඕක ගණන් ගන්න එපා. උඹේ වැඩක් බලන් ඉන්න. එහෙම පුළුවන් ද පෞල් කන අපි ඒව බලන් එපාද? යුතුය කන්නේද ඔබ වහන්සලා අන්තිම අරන් ඉන්න ඔබ වහන්සලා දාණේ හම්බෙනවා කාලා බුදියන්න පුළුවන් අපිට බෑ. කියලා අර කන්දම ඔළුවේ තියාගෙන රෑති ඉස්සේ දත්මි ටිකක් ආපු දිනවා. ඒකට ලැවිල්ල කියන සාංශ මේ පිරිත් නුලක් ගැට ගන්න බැරිද? මේ මේක නතර කරන්න ඉතින් කියන්න තියෙන පිළිතුලින් නතර කරන්න බෑ ඕක. උඹට පොඩක් බලපන් මේ සිද්ධිය උඹ වෙච්ච දෙයක්ද කරපු දෙයක්ද කියලා. කිසි කෙනෙක් ඒ වගකීම ගන්න කැමති නෑ. මොකද සීලේ සමාධියට සමාධි ප්‍රඥාවට ගෙනියන කතාවක් දන්නේ නෑ. ඒ නිසා මේ සීලයම Taman ළඟ තියෙන හික්මන ගතියම වර්ධනයක් වෙලා තියෙනවා නේද සමාදන් වෙන්න ඒක නැත්නම් සීල අනුස්සතිය කියන විදිහට Taman ඒකම නැවත නැවත සීපත් කරගෙන වැඩ කරන්න පටන් ගත්තොත් ඒ කෙනාට පුදුමාකාර ආඩ්‍ය ගතියක් තේරෙන පටන් ගන්නවා. ඒක වෙයි පොඩි නොකිය යුතු කැලලකුත් තියෙන ඕන්නම් මට කියන්න මත හිතෙනවා. සිල් කඩපු එකට තමයි මේ ජොලිය තියෙන්නේ. මම දැන ඒක ඕගොල්ලෝ පිරිමි පැත්තේ බැලුවොත් hina වෙනවා. ගැහණු පැත්තත් හොම්බ දික් කරගන්නවා මම දන්නවා. මේ සිල්පද කැඩිච්ච කෙනෙක් සිල් හදාගත්තට පස්සේ පුදුම තෙදක් තියෙනවා. ඒ කියන්නේ හිතුවක්කාරයෙකුටමයි නැහැදිච්ච gedara හැදිච්ච කාට තමයි සාසනේ තියෙන්නේ. මං කියන්නේ දැන් සිල්පද කඩන්න පටන් ගන්නයි කියලා. මන්නේකට ලයිසන් දෙන්න හදනව නෙවෙයි. මං කියන්නේ ඕගොල්ලෝ කඩලා තියෙන සිල්පද එකක්වත් පිළියම් කරන්න බැරිව නැහැ. ඔය පිළියම් කරන්න පුළුවන් මේවට තැවීමෙන් කිසි වගතුවක් වෙන්නේ ඒ වෙනුවටයි සරුවච්චන් වහන්සේ නමක් ඉන්න උන්වහන්සේ ගුණ සිපත් කරා. උන්වහන්සේ තින පුරුෂ ධම්ම සාර්ථි ගුණය. උන්වහන්සේ ගිය සුගත ගමනක්. hina වෙවි මේ ගමන ගියේ. පශ්චාත්තාප වෙලා චිහ්නදකින් කිකිය ගියේ නෑ. එසේ උන්වහන්සේ ධර්මයක් දේශනා කරා. ඔබ දන්නවනම් නූපන් අකුසල් නොයිපදවීම පිණිස කටයුතු කරපන් කියලා. ඊට පස්සේ උපන් කුසල්, උපන් අකුසල් නැති කිරීමේ ක්‍රමය අහුවෙනවා. ඒව එකක්වත් කරන්න හම්බෙන්නේ මේ වැඩේට අපි මොන දුන්නේ නැත්තම්. මේ සංඝයා කියන්නෙම ඒක හරි ලස්සනට බුද්ධ ජනන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් ගිහි ගෙදර ඉඳගෙන ඒ කටයුතු කරන ගමන් එයා ඒ ගිහි බන්ධන අතහරින තැනක් තියෙනවානේ. අඹදරුවන් ගෙවල් දොරවල් රත්තරන් මිනිමුණු අතහරින තැන කියනවනම් මහා කෙලෙස් කඳක් අතහරින තැනනේ. පැවිදි භූමිය කියන්නේ ඒක සාරාණීය භූමියක් කියලා කියනවා. විශාල කෙලෙස් ප්‍රමාණය බිම දාපු පළවෙනි සාරාණීය භූමිය තමයි පැවිදි වෙච්ච බිම. ඊට පස්සේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන කෙලෙස් තුන බිම දාපු දවසේ අපි කියනවා සෝවාන් කියලා දෙවෙනි සාරාණීය භූමිය. සංසාරෙටම. ඊට පස්සේ උද්දම් භාගයේ සංයෝජන කියන අරියත් භූමිය මේකේ ජීවිතයේ සාරාණීය කරන්න පුළුවන් සීකටයුතු ස්ථාන තුනක් තියෙනවා අපි කෙලස් බිම දාන තැන. අපි හිතන්නේ කෙලස් බිම දාපු තැන කෙලසෙනවයි කියලා නෑ. ස්ථානයේ පූජා භූමියක් වඩපත් වෙනවා. ශාසනයක් තියෙන එකට පෞකාරයට ගල් ගහන්න නෙවෙයි. ඒක නිසා සීලය මේ වගේ පිරිසකට බැරි නම් අනේ අපි උපදුනාට වැඩිය ඊයට වැඩිය ගිය අවුරුද්දට වැඩිය දැන් සීලෙ වැඩි කියලා මේ ලෝකෙ කිසිම පරිශදයක් නැහැ වෙන අපිට වගේ ආඩම්බර වෙන්න පුළුවන්. අපිට උනන්දු වෙලා අපි යම් යම් ප්‍රමාණයකට හෝ ඒක ප්‍රතිඵල ලබන කිසි කෙනෙක් නැහැ. මොකද අනෙක් සාසනවල සීල කතාවක් නැහැ. අනික් සාසල තියෙන දෙයයන්ාංශේ සන්තෝෂ කරපොන් දෙයයන්ාංශේ අපායේ හරි දිවි ලෝකෙට හරි ගෙනියනවා. තමන්ගේ සීල ගැන කතාවක් නැහැ. බුදුජානනාංශේ තමන්ගේ ගුණ ධර්ම ගුණ සංඝ ගුණ කියලා කියනවා. මේක ආදර්ශයට අරගෙන තමන් සිල්වන්ත වෙන්න උත්සාහ කරන්න. එහෙම සිල්වන්ත වෙනකොට ඒක දැනෙන්න ඕනේ. අල්ලපු ගෙදර කියන්න ඕනේ නැහැ. ගැටුම අඩු වෙන්න ඕනේ. පිටසත් එක වැඩ කරනකොට ගැටුම අඩු වෙන්න ඕනේ. එතකොට ඒක ඒකට බුදුරජාණන්සේ සඳහන් කරන්නේ කුසලානි සීලානි. සීලේ කුසලතාවයක් එන්න පටන් ගන්නවා. ඒ කුසලතාවයේ තන්නේ කරම ප්‍රඥාවයි. සිද්ධියක් වෙන්න අරින්න වෙන සිද්ධියවලදී මොන්නම ලකුණක්වත් ඉතුරු වෙන්න තියන්න එපා. ලකුණක් ඉතුරු වුණා නම් කෙලෙස්. ඒක යන්න ඕනේ කැලයක් මැදින් හොලඟක් ගියා වගේ. ගිහිල්ලා වුණාට පස්සේ කැලේ අලුත් වෙලා තිනෝ කොහින් ගියාද කවුරක්වත් දන්නේ නැහැ. මොනම දැනකවත් ලකුණක් ඉතුරු කරන්න. ලකුණක් ඉතුරු කරා නම් ගෙවන්න වෙනවා. හැරිලා බල්ලා ආයෙක ගෙවන්න වෙනවා. යන්න ඕනේ ඌලඟක් ගියා වගේ. නිකන් ඔය ත්‍රිවිලර් කාර්යෝ දාලා යන්නේ. කොහෙන් ගියාද දන්නේ බලනකොට මෑන් ගිහිල්ලා ඉවරයි. මේ අනික් වාහන දඟලනකොට මිනිහා දාලා ගිහිල්ලා. ඌ යෝගාවචරෙන්ද මේව උගන්නන්න කමටහන් සුද්ධ කරන්න ඕනේ. ඒක ත්‍රිවිලර් කාර්යයක් කමටහන් සුද්ධ කළා දෝ යන්නේ. පිස්සු. ඒ මිනිසුන්ට ඕක කර කර ඉන්න වෙලාවක් නැහැ. එම්ෙන් දැක්කම මේ වමට දැම්ම සිග්නල් කැපුවා දකුණට කැපුවා දකුණට සිග්නල් දාලා දකුණට කැපුවා ගියා. ධානමනස බලන්න මු ගිහිල්ලත් ඉවරයි. භාවනාවේදී හරියට අවස්ථාව තේරුම් අරගෙන ඉදිරියට ගිහිල්ලා ආපහු බලන්න මේ කරපු කටයුත්ත නිසාම ඒ සීලේ වර්ධනයක් වෙලා තියෙනවාද කියලා. ඒකයි හුඟක් වෙලාවට ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර 15000ක් විතර ගාණක්. ඒවයි තියෙන්නේ අර වගේ අමර චරිත ගත කරලා බුදුහමරෝ දැකපු ගමන් එමන්සියගේ පරිවර්තනයක් වෙලා. වෙච්ච ගමන් ඒක සූත්‍ර වෙලා තියෙනවා. තව කෝටි ගණන් නිවන් දකින්න තියව ගිහිල්ලා නැහැ ඉතිහාසෙට. මොකද ඒක ලොකු සිද්ධියක් නැහැනේ. දැන් අඟුලිමාල අහුවෙච්ච ගමන් එතන සිද්ධියක් තියෙනවා. ඒ වෙනතම් පටාචාරාව නිවන් දැකම ඒක සිද්ධියක් තියෙනවා වාර්තාගත වෙනවා. ඒව ගොඩාක් තියෙනවා කියලා බලනකොට මම පරිවර්තනය කරාවේ මහසි සඩෝ ස්වාමීන් වහන්සේගේ විපස්සනා නායපකරණ කියන පොත. ඒකේ මුළු ත්‍රිපිටකයේම තියෙන කඩප්පුලිය නිවන් දකපු තැන. නැහැදිච්ච ගෙදර වුන් නිවන් දකපු තැන් ඔක්කොම ඇදලා දාලා පෙන්ලා දීලා තියෙනවා. මේ චරිත බලන්න පේන්නේ ඒ වෙනකම්ම අදාන්ත චරිත ගත කරපු ඇත්තෝ වචන දෙකෙන් නිවන් දකලා. ඉතින් ඊට පස්සේ ඒ සෝනසෙක් කියනවා මම වෙර කරන පරිච්ඡේදේ මම මේ කියන්නේ සිල්පද කරන්න කියන එක නෙවෙයි සිල්පද කැඩුනයි කියලා භාවනා නොකර ඉන්න හේතුවක් කරගන්න එපා. ඒ තීදිත් කරත හැකි. කරන්න කරන්න එයා අර පටන් ගත්ත සීලයේ දියුණුවක් උනේ නැත්තම් ඒක බොරු සීල්. නමුත් අඩු සීල මට්ටමක ඉඳලා හරි කමන්නේ සත්‍යමත් කරනකොට කරනකොට තමන්ගේ සීලෙ පිරිසිදු වීමක් වෙනවා. ඒක අනිවාර්යම වෙනවා. ආන්න ඒක දකින්න පුළුවන් නම් ආරම්භක ශේෂයේ වශයෙන් සිල් තිබුණත් එකයි නැතත් එකයි මේ සතියට. සතිය වැටිච්ච ගමන් එnde ende ende ende සීල වර්ධනය සිද්ධ වෙනවා අපිට උගන්වලා තියෙන්නේ පොතේ සීලය සමාදන් වෙලා සතිය වඩන්න කියලා. සූත්‍ර ගාණක් තියෙනවා සතිය වඩලා සිල්ලන් සමාදින හැටි. බුදුන් සඳහන් කරනවා සති සම්පජඤ්ඤම් බිකවේ ආසති සති සම්පජඤ්ඤ විපයුත්තස්ස ඒ හතුූපනිසං හෝත හිරොත්තප්පා. මානියම් කිසි කෙනෙක් ගාව හිතේ සති සම්පජඤ්ඤේ නැත්තම් වඩන ලද සත්‍යක් නැත්තම් එයාට පවට බයක් සහ ලැජ්ජාවක් හටගන්න මූල කාරණාවක් නැතිලා යනවා කිය. අපිට යම් තැනක බය ලැජ්ජා පහළ වෙන්නේ කරන වැඩේ පිළිබඳ එළඹ සිට 100ක් තිබුණොත් විතරයි. ඒක නිසා සත්‍යමත් කෙනාට විතරයි තේරෙන්නේ මම මේක බැලුවද දැක්කද කලියුත්තක්ද නැතිුත්තක්ද කියලා ඒ තමන්ගේ පොත් ලැබීමක් සිද්ධ වෙන්නේ. ගත කරන තප්පරේ හරි විනාඩි හරි චිත්තක්ෂණේ සතිය තියෙන කරන්නේ. ඒක ටික වේලාවක් යනකොට හරි වෙනවා. මම දැන් අරමුණේ නෙවෙයි. ආ එහෙනම් මම අරමුණට එන්න ඕනේ. මෙතන පව්. මෙතන පිං. නැත්තම් පව් තන ඉඳලා මෙතෙන් එන්න ඕනේ කියලා. පවට බයක්, පවට ලැජ්ජාවක් එන්න මූල හේතු වශයෙන් කියන සතියේ. ඉරොත්තප්පම් බික්ක වේහසති ඉරොත්තප්පම් බික්ක වේවි විපයුත්තස හතුපනි සංඝෝති ඉන්ද්‍රිය සංවරෝ මේ බයලජ්‍ය දෙක නැති මිනිහට කවමදාකවත් ඉන්ද්‍රිය සංවරයක් ගන්න බෑ ඉන්ද්‍රිය සංවරේ එන්න නම් වැරද්ද ඉඳද්දි වැරද්ද දැනගන්න ඕනේ ඊට පස්සේ දැනගන්න ඕනේ කලියුත්ත මොකද්ද කියලා ආනේ ඒ දැනුව ගන්න සතිය තියෙනවා ඒ නිසා ඉන්දිය සංවරම් බිකෝ අසති ඉන්දිය සංවරේ විපන්නස්ස හතුපනි සංඝෝති සීලං. ඉන්දිය සංවර නැති මනුස්සයෙකුට සීලය පිටින් තින්ත ගෑ වගේ හරියන්නේ නැහැ. ඒ නිසා සතිය තියෙන කෙනාට විතරයි බයලජ්ජාව. බයලජ්ජාව තියෙන කෙනාට විතරයි ඉන්දිය සංවරේ ඉන්දිය සංවරේ තියෙන කෙනාට විතරයි සීලය. ඒ නිසා සතියෙන් පටන් ගන්න සීලයට යන ගමනකුත් තියෙනවා. ශීලෙන් පටන් සතියෙන් යන ගමනකුත් තියෙනවා. මෙන්න මේ දෙක මැද ප්‍රඥාව තමයි වැඩ කරන්නේ. ඒ නිසා අපි කොයි වෙලාවක හෝ ඇති දේ ඇති හැටිය දකින ඥාණය පහළ වුණා නම් එහෙම නැත්නම් ඒකට අපි අහිංසක වුණා නම් හොඳටම තේරෙනවා ඒකෙන් තද බලපෑමක් අපේ කායික වාචික ක්‍රියාවලට ඇති කරනවා. එහෙම නැත්නම් අපි හික්මවන ගතියක් තියෙනවා. පුරුෂ ධම්ම සාර්ථි ගතියක් තියෙනවා. ඒක නිසා අපි සතිය වඩ아가න යනකොට සතිය සම්පජඤ්ඤය කියන දෙක එකට යන්න ඕනේ. වඩාන යනකොට තමයි තේරෙන පටන් අරගන්නේ විද්‍යා දදාති විනයං කියලා. යම් කිසි කෙනෙකුට විද්‍යා ඥාන පහළ වෙන්න නම් විනයක් තියෙන්න ඕන. තමන්ගේ ඥානය මොහරන්න නම් විනයක් තියෙන්න ඕන. ඒක නිසා විද්‍යාව වඩ아가න වැඩකන යනකොට විනය ඇති වෙනවා. විනය ඇතික වඩාන වඩාන යනකොට විද්‍යාව ඇති වෙනවා. මෙන්න මේ දෙකේ සමவாயය තමයි අපි සාසනය කියලා කියන්නේ. ඉතින් ඒක නිසා හොඳට මතක තියාගෙන ඉන්න මේ ජීවිතයේදී අපේ මේ කරපු ප්‍රයත්න නිසා අපේ යම් ආකාරයක සීල වර්ධනයක් නැත්නම් සීලේ අදි සීලයක් වඩටපත් වෙලා තියෙනවනම් ඒක විතරයි අපට සුද්ධ ලාභයක් වශයෙන් මේ භාවනා ජීවිතේ ලැබිලා තියෙන්නේ. ඒක හම්බුනොත් එන හම්බුනවා කියන එකටත් වැඩි කියන්න තියෙන මේකයි. ඒක දැකලා ආඩම්බර නැත්නම් ඒක සමාදන් වුණොත් ඒක අගය කරන කෙනාට ශක්විත රජකමටත් වැඩි වටිනකමක් තියෙනවා. අපි මේ කැප කරපු සියල්ලෙම අපිට දෙලා තියෙන්නේ මට මං ගැනම සීලානුස්සතියක් කර တဲ့ හැකි. එදාට වැඩිය මගේ ළඟ සීලියම්ක ප්‍රමාණයක් වැඩිලා තියෙනවා. ඒක කරන්න කරන්න සීලානුස්සතිය හරිපාර වැටෙන්න වැටෙන්න මීට වඩා සිල්ලතුන් දකින්න සිල්වත් වෙන්න හික්මව ගන්න ක්‍රම සහ විදි ඕනේ තරම් තියෙනවා. එහෙම නැතුව බලන කෙනාට පේන්නේ බිස්නස් කරන්න බෑ බරුන් බොරුනෝ කියා. එහෙම නැත්නම් අදරට ජීවත් වෙන්න බෑ හොරකම් නොකර කියලා নানা ප්‍රකාර කතා කතා කරනවා. නමුත් හරි පැත්තෙන් කොතනින් හරි වැඩේ පටන් ගන්න හරියට යන්න පටන් අරගත්තොත් ඒ සීලවතාට ඒ සීලය රැකගෙන මේ කටයුතු එහෙම මේ සමාධි කටයුතු ප්‍රඥා කටයුතු කරන්න ඕනේ තරම් තියෙන ඇත්තම කියනවා නම් මුළු ත්‍රිපිටකයේ තියෙන හැම සූත්‍රයකම පෙන්ලා තියෙන්නේ Tamanට මේ තම සීලය කියන එකට අපකප වෙන්න කැමති නැත්නම් හික්මව ගන්න කැමති නම් එයාට මේ අවශ්‍ය සමාධිය ලබා ගන්න හැටි ප්‍රඥා ලබා ගන්න හැටි හැම ජාතක කතාවම තියෙන ඔච්චරයි ඒ නිසා ඉස්සෙල්ලා අපි අප වෙන්න අපි කැප වෙන්න අපි සීලවන්ත වෙන්න ඕනේ සීලවන්ත වෙලා ඒක සමාධියට ප්‍රඥාට තුඩු වෙන විදිය හොයන්න පටන් අරගත්තොත් ප්‍රධානම දකින්නේ තමයි අපි තවත් සිල්ලොත් එක්ක සම්බන්ධ වෙන්න පටන් ගන්නවා අපි තව සිල්ලොතුන්ට ධර්මමය මාර්ගයෙන් සම්බන්ධ කරනවා. එහෙම නැති වුණොත් අපි දුසිල්ලොතුන්ටයි සම්බන්ධ කරන්නේ. ඒ නිසා අපි හැසිරෙනකොට වැඩි වැඩි කල්යාණ මිත්‍රෝ වැඩි වැඩි ධර්ම ගැඹුරු ධර්ම අපිට වැටහෙනවා නම් එක එක ඉංගියක් තියෙනවා අපේ සීලේ යම් ප්‍රමාණයක වර්ධනයක් වෙනවායි කියලා. මේක උපයන්න ඕන එකක්. නිකන් හම්බෙන එකක් නෙවෙයි. ඒ නිසා සර්වචන්සේ සඳහන් කරනවා ලදරුවා ළඟ සිල් තියෙනවා. නමුත් කිසි ආනිසංශයක් ලබන්නේ යා දන්නේ මම සිල්වන්තයි කියලා. සද්ද ලද්රුවට බුදුහාමර බ්‍රාහ්මණය කියලා කියන්නේ නැහැ. අපිටත් වැඩිය හිත රාග ద్వේෂ මොලින් අඩුයි. දන්නේ නැහැ. නමුත් අපි කොච්චර රාග ద్వේෂ මොලින් තැවිලා තියනවද? සංසාර දුක දැනලා තියෙන දේ නිසා ප්‍රයෝගයෙන් රාග ద్వේෂමෝ අයින් කරනකොට අයින් කරන අරිඹුවක් අරිඹුවක් ගානේ Tamanට තේරෙනවා මොකද අපි මේකේ දුක විඳලා තියෙන නිසා. එතනයි මේ සීල ශික්ෂාව තියෙන්නේ. එහෙම නැතුව මේ උපත්තියම හම්බෙන සීල ශික්ෂාවක් නෙවෙයි මෙතන කතා කරන්නේ. නිසා පව් කරලා උණයි කියලා, වැරදිලා තිබුණයි කියලා ඒක අවාසියටම නෙවෙයි තියෙන්නේ. ඒ ඉතින් නොදන්න කාලේ මම එහෙම කරා. එතකොට මට මෙච්චර අරදර තියෙනවා. දැන් මම මේ රකින්න සීලය නිසා මට පේනවා නම් හැලහැප්පිලි වලින් අඩු ජීවිතයක්. ගැටුම් අඩු ජීවිතයක් ගැටුම් සහිත ජීවිතයට සාපේක්ෂව තමයි ගැටුම් නැති ජීවිතේ වටිනාකම තේරෙන්නේ. ඒ නිසා යම් වෙලාවක සීලයෙන් යම් කිසි කෙනෙක් නිවැරදි මාර්ගය තෝරගත්තා නම් එයා පැහැදිලිවම තව කෙනෙක් එක්ක බෙදා හදා ගන්න කැමැතියි. මොකද අනික් කෙනා දන්නවනම් මේ මෙච්චර සංකර ලෝකේ මේ සීලය කියන මාර්ගයට වැටුණාට පස්සේ මොනම බාධාවක්වත් වෙන්නේ නැහැ. ඒක මේ බයට රකින්න සීලයක්වත්. එහෙම නැත්නම් මේ දවල් මිගිල් රෑ දානියෙල් කියලා බොරුව නෙවෙයි. හරියට කරන්න පටන් අරගත්තොත් ඒක නඩ තීරණ පටන් අර ගන්නවා. බුදුහාමුදුරුව අපට කිසි පැකිලීමකින් තොරව ශාක්‍ය වංශිකෙක් වශයෙන් අඳව ගන්න කැමතියි. ඔය මොන ධ්‍යාන මාර්ගඵල මොනව නැතත් සීලී තියනවා. ඒ නිසා මම නමුත් සඳහන් කරන්න ඕනේ මේ සතිය කියන ධර්මතාවේ නැතුව එහෙම නැත්නම් මේ එලඹ සිටි සිහියෙන් යුතු නැති කෙනාට තමන්ගේ සීලේ වර්ධනයක් හෝ නැත්නම් මේ ශිල්පදයක් වීතික්‍රමණය වෙන වෙලාවක් හෝ විනිශ්චය කරගන්න බෑ. මම මේ කරාද මගේ අතින් උනාද දන්නේ ඒ තියෙද්දි එම අඩුපාඩුකම් තියෙද්දි නැවත නැවතත් නැවත නැවතත් ඒක සතියෙන් බලනකොට තමයි තේරෙන පටන් අරගන්නේ. අපි ඒ කටහිට වෙනකොට හිත අහුල් කරගන්න නැතුව වික්ෂිප්ත කරගන්න නැතුව සතියෙන් බලන්න පටන් අරගත්තොත් ස්වභාවයෙන් මිනිස්සයා හොඳයි. කිසිම කෙනෙක් ස්වභාවයෙන් නරක නැහැ. නමුත් අපිට හම්බෙලා තියෙන අගයන් ආඩම්බරයන් හැටියට අපි කොයි වෙලාවෙත් අපේ පැත්ත වැරදි අපි වැරදිකාරයෝ කියන පැත්තට යන්නේ ඒ මොකද අපි ඇසුරු කරන හැම කෙනාම හීනමානෙ පෙළෙන හැම මිනිස්සෙක්ම හීනමානෙන් පෙළෙන්නේ ඒ මිනිස්සු දෙන හැම උපදේශයකම හීනමානෙ තියෙනවා සර්වඥාන්සේ කියනවා දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේවප්පජාව සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකේ මම කියනවා මම දැක්කා බුදුසෙන්සේ කාටවත් ඇඟිලි ගහන්න ඉඩ තියලා නැහැ. ඒ නිසා බුදුසෙන්සේ අපටත් දෙනවා. ඔය හීනමානේ එන්නේ සීලේ නැත්තම් සතිය නැත්තම්. සතියත් වඩන්න සීලෙත් වඩන්න වඩනකොට එන මේ බුදුහාමුදුරු සඳහන් කරලා තිනවා සිල්වතා බ්‍රහ්ම මණ්ඩලයකට දේව මණ්ඩලයකට ශ්‍රමණ මණ්ඩලයකට විද්වත් මණ්ඩලයකට ව්‍යක්තව ප්‍රතිබලව ඉදිරියට යනවා. කිසි තැනක බය නැහැ. එයා දන්නවා කවුරුත් නැහැ මට නිග්‍රහ කරන්න කියලා. මට අර සුදුසුකම මේ සුදුසුකම නැති වුණාට මගේ සීලය තියෙනවායි කියලා. ඒක නිසා රාජ සභාවකට වුණත් කිසි පැකිනීමක් ඇති කරන්නේ නැහැ. ඒ නිසා අපේ දරුවන්ට දෙන්න ඕන නම් පෞරුෂත්වය අපේ දරුවන්ට දෙන්න ඕන නම් වික්ත බව ප්‍රතිබල බව ඔය මොන ඩිග්‍රී ඩිප්ලෝමා මොනවා දුන්නත් උන් කාබාසිනිය කරන જાතියක් බවට පත් වෙනවා ලෝකේ. උන්ට සීලෙ දෙන්න ඕනේ. හැබැයි හොඳට මතක තියාගන්න අද විද්‍යාව සීලේ නැතුවම කළ යුත්තක්. අද විද්‍යාවට සීලෙත් එක බෑ. සීලය කියලා කියන්නේ බයලජ්‍ය දෙක තියෙනවා අද විද්‍යාවේ දිනුව ලබන්නම බෑ. ඒකයි බටහිර එච්චර දිනු උනේ ඒගොල්ලෝ බයලජ්‍ය දෙක අතෑරියා. මේකදී බරපතල තැනකටපත් වෙලා තියෙන බෞද්ධයන් වැඩි මුස්ලිම් කට්ටිය. ඒගොල්ලෝ අද හිතනවා තාක්ෂණයට යනවද සාරියා නීතිය පාවා දෙනවද කියලා. ඒගොල්ලන්ගේ තියෙන බයිබලයේ තියෙන නීතිය ඉතාම තද නීතියක් තියෙනවා. මම කියන්නේ හරි වැරදි කියලා. ඉතින් රාජ්‍ය නායකයන්ට අද බරපතල ප්‍රශ්නයක් තියෙනවා. අපි ගියොත් තාක්ෂණයට අපිට සල්ලි තියෙනවා තරම් දැයි. අපිට ඕනේ තාක්ෂණයක් ගන්න බෑ. එතකොට බයලජ්‍ය දෙක පාවා දෙන්න ඕන. ඉතින් ඒ ඉන්න අයතොල්ලාස්ලා කුමේනීසාස්ලා එහෙම නැත්නම් ඒගොල්ලෝ කියනවා නෑ. මොනවා වුණත් බයලජ්‍ය පාවා දෙන්න එපා. අපි මෙහෙම යන් කියලා. මේට වැඩිය ස්කිට්ටු තැනකට අපි 1938 ඉඳලා 44 දක්වා කාලෙපත් වුණා. අනගාരിക ධර්මපාලතු වලට සෑහෙන ප්‍රශ්නයක් ආවා. තාක්ෂණයට යනවද? එහෙම නැත්නම් අපි සම්ප්‍රදායට යනවද කියලා. ඉතින් උත්සාහ කරා බටහිර තාක්ෂණය නැතුව ජපන් තාක්ෂණය ගෙනල්ලා මේක යම් ප්‍රමාණයකට ආර්ථිකය හදන්න ඕනේ කියලා. ඒ හදන වෙලාවේදී හරි වැරද්දක් වුණා නරක වැරද්දක් වුණා. නිසා තාක්ෂණයට ගියොත් තාක්ෂණයේ ඉදිරියට යන ඕනම කෙනෙකුට බය නැතුව ඇඟිලි දෙකල ගෙතයන් ඔබට බයලජ්‍ය දෙක නැහැ කියලා. කිසි කෙනෙක් එන්නේ එහෙම එකට අභියෝග කරන්න. මොකද විද්‍යාව දියුණුවේ එන්නෙම බයලජ්ජ නැත් තැනක. ඒක නිසා අපිට තියෙනවා අද දැන් අපි ඉන්නේ 16 අපිට තියෙන අපේ දරුවොත් එක්ක සලකලා පරිසරයත් එක්ක සලකලා තියෙන ප්‍රභාවත් වස්තු සම්පත් එක්ක බලවලා මේ සීලවන්තව මේවා මේ අර පිටිමැස් මේකේ දායකව පාවිච්චි කරගෙන යනවද එතකොට මේවා සියල්ල කාබාසිනියා කරලා ඉදිරියට යන પરම්පරාවටත් එක ණය වෙනවද කියලා කොහොමඩක්වත් මතක තියානින්න මෙතන ඉන්න කොයියම්ම දරුවෙක් වැදුවත් ඌ දැනටමත් 60000ක් ණයයි. ඔය ඉස්සරහට වදන් ඉන්නේ ඌ. උන් දරුවෝ වදනකොට කොච්චරක් වෙලා තියෙද කියන්න දන්නේ අද ඇමරිකාව මුළු වාර්ෂික වියදම් කරන්න ඕනේ මුළු ඇමරිකාව වාර්ෂික වියදම් කරන ප්‍රමාණයට වැඩිය ණයයි. කානවා කිව්වහම කිලෝරක් නෑ. ගිහිල්ලා බලන්නකො කාපිරිය ඇටෝම් ගෙදර ගියා වගේ. හැම එකාම අඩු ගානේ ලක්ෂ 10ක් ණයයි. ඔක්කොම දුවන්නේ මේ කාඩ් එකේ දුවනවා. හැබැයි යා මේකට කාර් එකක් තියෙනවා සිරිපුර වගේ නගරයක් තියෙනවා සුරංගනාවේ ඉන්නවා පුරවැසියෝ ඉන්නවා පුරංගනාව වෙන හරි ලස්සනයි ඒ සීල ගැන කතා කරන්න ගියොත් දැන් પરම්පරා තුනක් පිටිපස්සට ගිහිල්ලා බලන්න වෙනවා ඇත්තටම දන්නේ නැහැ මම ඉතසාර බ්‍රිස්බේන් ගියාට පස්සේ උස කන්දක මොකක්ද එකට ගියා කෙල්ලෙක් හිටියා නිකන් හැම ගහපු ඉසියක් වාගේ මෙතෙන්ද කැලුකෝ මෙතෙන්ද කැලුකෝ විඳරක් කනගෙන මම හොඳට බලාගත්තා ඉතින් හම්බෙන්නේ නැහනේ අපි අම්මයි තාත්තයි එක යන්නේ පවුලේ කට්ටියත් එක්ක මම හිතේ ගියේ මහත්තයා මම ඇහුවා අපිට කොයි විදියකින් හරි මේ ළමිෂිට හේතු ගන්නන්න පුළුවන් වෙයිද මේක අශෝබනයි කියලා يعني පුරුෂයෝට කාමයේ දනවනවා ප්‍රශ්නයක් වෙන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඔහොම නෙවෙයි අවුරුදු 60ක් බණ කිව්වත් එළමට ඒක තේරෙන්නේ නැහැ. උෂ්ණ ඍතුවේ ළමයි ඉන්නේ එහෙමයි. ඒගොල්ලෝ දන්නේ මේ විලිවසා ගන්නවා කියන එක දන්නේ නැහැ. ඉතින් අපි අනුකම්පා කරන්න ඕනේ. අපිට නම් පේන්න තියෙන්නේ මේ විල්ලජනති කෙල්ලෙක් කියලා නෑ. හොඳ හැදිච්ච ගෙදරක. හොඳ නම්බුකාර කෙල්ලක්. හැබැයි ආ දන්නේ මේ මේ තැන් පෙන්නපුවාම විලි ඇවිස්සෙනවා කිය. පෙන්වන්න දෙමාපියෝ යන්නේ නැහැ. මොකද දෙමාපියන්ට પરම්පරා දෙකට ඉස්සලෙව නැති වෙලා. මේ රිලව් ඉන්නේ. බල්ලෝ ඉන්නේ. ඌරෝ ඉන්නේ. උතින්න දෙයන්න හදන්නේ අපි. මේක දියුණු කරගෙන. මේ දේශපාලන සීනි ඔප්පු කරගෙන. මේ ආර්ථික සමීකරණ ඉවර කරගෙන. එහෙම නැත්නම් මේ සමාජ විද්‍යාඥයෝ අපිට පෙන්වන්න හදන මේ බයිලාව හරහා ඔතෙන්ද යන්න හදන. අපි වග කියන්නේ. අපි මේ પરම්පරාව වග කියන්නේ ඒක ඇවිල්ලා තියෙනවා සීසෝ එක වගේ දැන්. අපිට රට හදන්න බෑ. මොකද ඒ තරම්ම තන්නේ ක්‍රම යන්නේ ওই බටහිරෙන් ආපු සමීකරණ ටිකක් අනුව මධ්‍යම ආර්ථික ක්‍රමයකට. හැබැයි මට හැදෙන්න පුළුවන්. රට හදන්න බැරි වුණාට මට හැදෙන්න පුළුවන්. ඒ හැදෙනකොට අර නරක ආදර්ශ පේන්නත් ඕනේ. පේන්න කියන්නේ ඕක හදන්න ගියොත් මහා අවුලක් වෙනවා. අපි මේ සමාජයට විරුද්ධ වෙන්න වෙනවා. මේ දැක මරිකන් නොකරන් අබරෝ කියලා උඹ පරිස්සම් වෙනවා. උඹට පුළුවන් සීලේ වශයෙන් කය වචන හික්මව ගැනීම හරහා ඒ හික්මව ගණ්ඩ මේ නිවන් දැකිල පැත්තක තියලා මේ සතියෙන් තියෙන ආධාරේ සතියෙන් තියෙන ක්‍රියාකාරීත්වය බැලුවොත් කියලා නිම කරන්න බෑ. එහෙම නැත්නම් අපිට හිතෙන්නේත් නැහැ මේක පුළුවන් වෙයි කියලා හිතෙන්නේත් නැහැ උපක්‍රමත් නැහැ කරන්න බෑ නමුත් සත්‍යමත් වෙන්න බලන්න බලනකොට බලනකොට Tamanට ඉත ඒ විතරක් නෙමෙයි ඇත්තට මේ සත්‍ය සීල විතරක් නෙමෙයි අවධානයේ නිවනත් ලැබලා දෙනවා නමුත් ਸਰවචාන්සේ සඳහන් කළ තියෙනවා සත්‍ය ආනිසංස හතේ අන්තිම ආනිසංසය විතරයි නිබ්බාන සත්‍ය කිරියාය කියලා කියන්නේ ඊට ඉස්සලා ගොඩාක් දේවල් අඩු කරනවා ඒ අඩු කරන එක කරන්නේ Taman මේ ලෝකයා කෙලෙසිලා හිටියට ඒක ආදර්ශයට ගන්නත් එපා රැළට ගිහිල්ලා රැළට අහුවෙන්නත් එපා පරිස්සම් වෙන්න අපේ પરම්පරාවට ඉදිරි પરම්පරාවට අපිට දෙන්න තියෙන ඔය හැමතැනම යොමු කර කර ඔය ඩිග්‍රී ඩිප්ලෝමා අරගෙන දෙන එක නෙවෙයි පුළුවන් නම් ඒ බයලජ්‍ය දෙක ඇති කරලා දෙන්න බෑ දැකලා තියෙනවද අහලා තියෙනවද කිසිම විශ්වවිද්‍යාලයක ඔක විෂයක් වශයෙන් උගන්වන්නේ කියලා කොහෙවත් නැහැ ඒක නැති කරන හැටි නම් නොකිය කියලා දෙනවා බැලජ නැති කරන හැටි පටන් ගත්ත තැන ඉඳලා උසස් අධ්‍යාපනයේ තියෙන එක තමයි. මගේ කර්මෙට මම ටිකක් කරලා තියෙනවා. මම දන්නවා ඒක. උත්සාහ කරනවා අපි මේ දවස්වල මේ උසස් අධ්‍යාපනයේ හරහා පුළුවන් මේ බයලජ්‍ය දෙක උගන්වන්න. පුදුමාකාර ප්‍රතික්‍රියාවක් තියෙනවා. මේ සකල සිරිම්පිටි ශ්‍රී ලංකාවේ ධර්මද්වීපේ එහෙමනම් හිතන්න බටේ රටවල කොහොම හිටියද කියලා. ඒ නිසා අපි මේ කරන වැඩේ අපි මේ කරන මේ යුද මෙහෙවර පුංචි එකක් නෙවෙයි. ශක්ති ප්‍රමාණයෙන් ඒ සීල ශික්ෂාව රැකගන්න රැකගෙන ඒක සතියෙම තමයි මේක පන්නරේ තියාගන්න තියෙන්නේ. පන්නරේ තියාගෙන අපෙන් ලෝකෙට සිදුවෙන එහෙම නැත්නම් ආචාර ධර්ම වලට සිද්ධ වෙන සමාජ ධර්ම වලට සිද්ධ වෙන දේ තමයි කිසිම වෙලාවක තව කෙනෙක් සූරකණ්ඩ යන්න එපා. මොනම හේතුවක් නිසා හෝ එතකොට සීලයයි ඔය සතියයි එළියට ආවට පස්සේ ඉස්සරහ තියෙන නිවන පේන්න පටන් ගන්නවා. මේ ටිකේ අවුල නම් සමාජ කටයුතු වල ආර්ථික දේශපාලන හොඳට මතක තියාගන්න සීලෙත් අඩුපාඩු තියෙනවා සතියෙත් අඩුපාඩු තියෙනවා. ඒ නිසා අපිත් එක්ක ඉන්න සමාජයේ මම ඉස්සලා කිව්වා වගේ සම්මුතිය ඥානේ ගැටුම අඩු වෙනවා නම් ඒක ගෞරවයේ තියෙන සරුවචන් ආංශය. අපි තමයි හැදෙන්නේ සමාජය තමයි සැනසෙන්නේ නමුත් බුද්ධන්ගේ බුදුහාමගේ ශාසනය එතන තමයි තියෙන්නේ ඒ නිසා හැම වෙලාවෙම කල්පනා කරගන්න අපි යෝගාචර විදිහට සීලයක් සමාදන් වෙච්ච විදිහට සතියක් සමාධිය සතියක් දන්න කෙනෙක් විදිහට අඤ්ඤෝ මේ ආකප්පෝ කරණීයෝති අබින්නම් පච්ච වේකිතබ්බා ලෝකයා මොන ආකල්ප කෙරුවත් මම මේ ප්‍රඥාවන්ත ආකල්පයක ගත කරන්න ඕනේ භික්ෂුවක් නිතරම කල්පනා කරන්න ඕනේ අඤ්ඤෝමේයා කප්පෝ කරණියෝති. මේ ලෝකයා යන රැල්ලට ඒකට ගිහිල්ලා බෑ. අපි බුදුහාමුදුරුත් එක්ක යන ගතියට කියලා. අන්න ඒක එන්න පටන් ගත්තා නම් ඒක ඇබ්බැහියට යනවා. ඇඟට වදින්න පටන් ගන්න ගන්නවා. එදා ඉඳලා තේරෙනවා මේ කටු අකුලක අත රිංගපු මිනිසයා වෙල්ෙලියකට ආවා වගේ මේ සීලවන්ත ජීවිතය සදාකාලික නිතරක ජයයි. කිසිම තැනක මොනම අභියෝගයක්වත් නැහැ අපිට පරද්දන්න පාටියකුත් නැහැ. හැබැයි නිතරම ජයක් ලැබෙනවා. ඒ නිසා ඒක සමාදන් වෙලා ඒ සමාදන් වීමේ ಗುಣ කතා කරලා ඉදිරි પરම්පරාවලට පුළුවන් ප්‍රමාණයෙන් මේක දෙන්න පුළුවන් වුණොත් එහෙනම් මම හිතනවා අපි යුග පෙරලියක් ඇති කරනවා කිය. එහෙම එහෙම පොඩි ලකුණු වගේක් පේන්න තියෙනවා. ඒ නිසා නෑ බෑ කියලා අතහරින්න එපා මේ ලෝකයා නරකට යනවා කියලා. ශක්ති ප්‍රමාණයෙන් මේ කරන වැඩේ අඩු ගානේ ලෝක සාමයේ ආචාර ධර්ම සමාය ධර්මාතින් මේ සීලය වැඩිම සඳහා මටත් ශක්ති ප්‍රමාණය කටයුතු කරමු කරන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ අද ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා